අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපි 120 වෙනි භාවනා වැඩමුළුවේ දෙවැනි දවසේ ධර්මදේශනා සඳහා කාලය ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ සිළුම දෙනා ඒ ධර්මදේශනා සඳහා tempත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉදා උසෝ භික්ඛු ධම්මේ khංකති විචිකිච්ඡති නාදි මුච්ඡති න සම්පත සම්පසීදති යෝසෝ භික්ඛවේ ධම්මේ කංකති විචිකිච්ඡති නාදි මුච්ඡති න සම්පසීදති තස්ස චිත්තං නමති ආතප්පාය අනුയോഗාය සාතච්ඡාය පදහානායාති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි මේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් දසුත්තර සූත්‍රීලා දේශනා කරන්න ඉදින ධර්ම දේශනාවකට නැත්නම් පාඩම් පන්තියකට සම්බන්ධ වෙලා ඉන්න වෙලාව. අපි මේ ඉදිරියෙන් තියාගත්තේ ප්‍රශ්න ਵਿਚਾਰාත්මක වැඩපිළිවෙලක් මාර්ගයෙන් මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන පාඩම් පන්තියක්. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අහනවා ඛතමා චාවසෝ පංච ධම්මේ පහතබ්බා කිය. නැතහාන භාග්‍ය. Tamanට පරිහානි කරන ඉවත් කළ යුතු ධර්ම පහ මේ ශාසනයේ මොනවද ඒ ප්‍රශ්නේ සුවිශේෂ ප්‍රශ්නයක්. ඒකට විශේෂ උත්තරයක් තියෙනවා. ඒ උත්තරේ දෙන්න දක්ෂයා ධර්මසේනාධිපති සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. මේ හාන භාගීය ධර්ම පහ මොනවද කියලා ශාසනය ඇහුවොත් දෙන්න තියෙන උත්තරේ තමයි තමයි පංච චේතෝ කීලා. මේ හිතේ කසට පහක් තියෙනවා. කසල පහක් තියෙනවා. ඒකට pāli භාෂාවෙන් කීල කියන වචනේ පාවිච්චි කරනවා. හිතේ කසට නිසා හිතේ කසල නිසා අර චේතෝ කීල කියන සඳහන් කරනවා. පංච චේතෝ කීලා. මේ තමයි හාන භාගයේ ධර්ම පහට දෙන්න තියෙන පොදු උත්තරේ. ඊට පස්සේ මේ විදිහට පිරිසේ අවධානය චේතෝ කීල කියන මාතෘකාට යොමු කරගන්න ඒ සාරිපුත් මහ ස්වාමින් වහන්සේ ඒ පිරිසගේ දැනගැනීම පිණිස එක එකක් නිද්දේශ වශයෙන් නම් කියමින් මතක් කරලා දෙනවා ඉදාවුසෝ බිකු සත්තරිඛංකති පුත්‍රජානන් වහන්සේ පිළිබඳව සැක කරනවා විචිකිච්ඡා කරනවා අදහන්නේ පහදින්නේ ධර්මයේ පිළිබඳව සැක සංකා තියෙනවා. අදහන ගතිය අඩුයි. විශ්වසනීය ගතිය අඩුයි. පහදින්නේ නැහැ. සංඝයා වහන්සේ વિશે නැත්නම් සංඝ රත්නයේ વિશે සැක සංකා බහුලයි. විශ්වසනීය ගතිය අඩුයි පහදින්නේ නැහැ. වෙන තමන්ගේ සීලයේ විශේෂයි තමන් මේ අරසගන සීලයේ විශේෂ හැම වෙලාවෙම සැකයි. එහෙම නැත්නම් සංකායතිකයි. එහෙම නැත්නම් අදහන්නේ පහදින්නේ. එහෙම නැත්නම් Taman සමග භාවනා කරන්නා වූ සබ්‍රක්‍මචාරීන් වහන්සේලා. ඒකට සමගි සම්පන්නව භාවනා කරන අය කෙරේ වැරද්දක් මේ මේ පහම හිතක් මේ පහේ පහක් වූ කෙලෙස් මේ පහක් වූ කසට මේ කසල යම් කිසි කෙනෙකුගේ හිත තියෙනවා නම් බුදුහාමුදුරෝ දීපු සහතිකයක් සාරිපුත්‍ර සාංශ මතක් කරනවා තස්ස චිත්තං නමති ආතප්පාය අනුയോഗාය සාතච්ඡාය පදහනාය එයාගේ හිත කවදාකවත් මේ භාවනාවට නෙමෙන්නේ පදහාන භාවනාවකට එහෙම නැත්නම් ආතප්පාය කියලා කියන්නේ තපස කියන වචනේ ඇවිල්ලා තියෙන ආතප්ප කියන වචනේ භාවනාවට හිත නැමෙන්නේ මේ මොන හරි කහටක් හිතේ තියෙනවා කසලක් හිතේ තියෙනවා ඒවන අනුയോഗය නැවත නැවතත් ක්‍රමානුකූලව භාවනා කර්මාන්තයකට දියුණුවකට හිත යෙදෙන්නේ නැහැ ඒ වාගේම සාතච්ඡාය නිතිපතා කරන්න හිත දෙන්නේ ඒ වාගේම පධානාය පධන් වීර්ය කරන්න කියන්නේ සීළු වැඩ බහා තබලා මේකෙම යෙදිලා කතා කරන්න යන්නේ නැහැ ඒක නිසා අපට හිතන්න පුළුවන් මේ වගේ බණ භාවනාවකදී ඉන පිරිසක් වශයෙන් අපි යම් අවස්ථාවක අපිට මේ ගෙනියන වැඩේ දිගට කරගෙන යන්න බැරි වෙන විදියට අපිට කම්මැලි හිතෙන විදියට එහෙම නැත්නම් මේ වැර යොදන්න බැරි වෙන විදිහකට නිතිපතා අපිට මේක සාතිකයක් දෙන්න බැරි වෙන විදිහට අපි වාල්භාවයටපත් කරන්නේ දාශභාවයටපත් කරන්නේ නීච තුච්ච තත්ත්වයටපත් වෙන්නේ ආත්ම නිෂේධන தත්වයටපත් වෙන්නේ බාහිර ලෝකයා නිසා හෝ හතරමා ධාතු නිසා නෙවෙයි. Tamange හිතේ තියෙනා වූ මේ කෙලස් කසට මේ කසල නිසා. ඉතින් ඒ Tamange හිතේ තියෙන කෙසෙල් කෙලස් කසල හඳුනා ගන්නව වෙනුවට අපි කියනවා අරය නිසා මේක කරන්න බෑ මෙයා නිසා මේක කරන්න බෑ වැස්ස නිසා කරන්න බෑ කැස්ස නිසා කරන්න බෑ ආණ්ඩුව ශ්‍රී ලංකා නිසා කරන්න බෑ ඉතින් নানা ආකාර ප්‍රකාර ලයිස්වක් ගේන. ඒ ඔක්කොම අමන තකතිරු මෝඩ මරි මෝඩ කතා. මේ බුද්ධ ශාසනය කඳවගත්ත කෙනා තේරුම් ගන්න ඕනේ. Tamange සුභ සිද්ධිය පිණිස, අර්ථ කුසලයේ පිණිස, අර්ථ සිද්ධිය පිණිස මෙච්චර ලස්සන යන්න මහා මාර්ගයේ තියෙද්දි විශේෂයෙන්ම අපි ගත්තොත් මං හිතනවා ඒක පක්ෂග්‍රාහීත්වයෙන් නැතුව ප්‍රකාශ කරනවා කියලා මේ සිංහල බෞද්ධයයි කියන මනුස්සයාට මෙච්චර ලස්සන මේ ඔක්කොම තියෙද්දි යාට මේ වැඩේ නිතිපතා කරගන්න බෑදී මේ චේතෝ කීල නැත්නම් මේ කෙලෙස් හිතේ කහටක් තියෙනවා, කසලක් තියෙනවා. අන්නේ කසල තියෙනකන් Tamanda යන්න බෑ. හැබැයි ඒකට යා කියන්නේ අරක නිසා නෑ මේක නිසා බෑ නමුත් මේ ලෝකෙට ඉපදෙනකොට ඔය අපිව නම් කරන එකක්වත් පතාගෙන ආපු දේවල් නෙවෙයි. අපි මේ ලෝකෙට ඉපදෙනකොට අපිව දැන් මේ අභිවෘද්ධියක් සඳහා අර්ථ කුසලයක් සඳහා අර්ථ සිද්ධියක් සඳහා මේ නිසයි මට කරන්න බැරි කියන කතාව ඔක්කොම මේ ඉපදුනාට පස්සේ හොයාගත්ත කුණු කන්දල්, නරි වන්දල්. ඒ නරිවන්දන් කුණු කන්දල් විසරහින් තියාගෙන මුළු ගමනටම මෙච්චර මේ ලස්සන හේතු සම්පatti ලැබිලා තියේදී හේතු සම්පatti පැත්තක තියලා අර මේ අතරමඟදී හම්බෙච්ච මේ කුණු කන්දල් ටිකක් බදාගෙන කෑ ගහනවා නටනවා. ඒ වුණත් ඒක ප්‍රශ්නකුත් නැහැ. ඒ මොකද සත් ධර්මයේ තියෙනවා. ඒ සත් ධර්මයේ ඇහෙනකොට ඇහෙනකොට කෙනාට තේරෙනවා අපි මේ කොච්චර කට උල් කර කර අරයා gadu පාඩු මෙයා gadu පාඩු කිය කිය හිටියත් මේ ලෝකේ සත්පුරුෂයෝ ඉන්නවා සද්ද සත්පුරුෂ වැඩපිළිවෙල වල තියෙනවා ඒ කට්ටිය කවදාවත් ඔය බයිලා අහන්න යන්නේ නැහැ කවුරු හරි කිව්වොත් මට භාවනා කරන්න බැරි අරක නිසා මේක නිසා කන්නඩිය මුණට අල්ලගෙන උඹේ තක తీරුකම ඇර වෙන මොකක්වත් උතන්නේ ධර්මයේ තියෙනවා ඉන්නේ ඒ විදිහට තමන්ට මේ ආතප්පමන්්වාය අනුയോഗමන්්වාය සාතච්චමන්්වාය ප්‍රධානමන්්වාය යහන බැරි වෙන්න ඇති වෙලා තියෙන මේ චේතෝ කීල එවනද අපි කියන මේ හිතේ කසට හිතේ කෙලෙස් වලට අපි සැකේ කියලා නම් කරා. Tamanට මේ සැකයි. ඊට වැඩිය සැපයි මේ කාමී. ඊට වැඩිය සැපයි මේ දරුවෝ යාන වාහන රත්තරන් මිනිමුතු ගන්දරවල ජීවිත බොහොම සැපයි. ඒක විශ්වාසයි. මේක විශ්වාස නැහැ. ඉතින් ඒක නිසා යම් දවසක අපි ඇව්වොත් අපි හෙව්වොත් ඇයි මේ අනිවාර්ය මරණෙදි දාහන යන්න සිද්ධ වෙන්නේ මේ කුණු කන්දල් වලට අපි මේ පණේපා කියන දවසට පැය 24 25ක් වැඩ කරනවානේ. සාඳුදා උදේ අමුඩේ ගහගත්තාම සිකුරාද අමුඩේ ලියන්න නැති වෙනකන් සිකුරාද හැන්දෑනක අමුඩේ ලියන්න නැතිකම් කඹරනවා. මේ මොකටද මේ කාමයට? මේ ශාද්ධ ධර්මය දන සෙනසුරාදාරිද පන්තල් යනවා. ඒත් දෙකට දෙතාවර හිතෙන් තමයි ඒකත් කරන්නේ. ඊට සන්දා ඉඳලා ආයෙ කඹරනවා. ඉතින් මේ ගමනට හේතු වෙලා තියෙන්නේ ඒකත් සරුවත් chance සඳහන් කර තිනවා අපිට මේ තරම්ම ඉර හතක් පෑවුවා වගේ සද්ධර්මයේ තියේදී බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියේදී සංඝයා ඉඳෙද්දී අපිට මේ කරගන්න බැරි වෙලා තියෙන්නේ අසත්පුරුෂ සංසේවනයේ නිසා අසත්පුරුෂ සංසේවනයේ ආවොත් අනිවාර්ය වෙන දෙයක් තමයි අසත් ධර්මත් ශ්‍රවණය. කුණු හරප කියලා දෙනවා අපිට. බයිලා කියලා දෙනවා. নানা ප්‍රකාර කියලා දෙනවා භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව කියලා. ඉතින් මේ පලාලියන්න වගේ කප කපා කොට කොටා කියලා. ඉතින් අපිට පේනවා ඒක බොහෝම ඇදහිය යුක්තියක්, උරගා බැලිය හැකි දෙයක්, විදුහුරුයි. එහෙම නැත්නම් අපට සාක්ෂාත් කරන්න පුළුවන් දෙයක්. මේ බුදුහාමුදුරෝ කියන එක ඉතින් ප්‍රශ්නයක් නෑ. ඉතින් බුදුහාමුදුරෝ කොහොමදත් ඉන්නවනේ. අපිට මේ ටික සාරි කරගන්න තමයි දඟලන්නේ. ඒකට හේතුව මේ අසත් පුරුෂයන්ගේ අසත් ධර්ම ශ්‍රවණේ. ඒ අසත් ධර්ම ශ්‍රවණය අද වගේ දෙච්චර ජනමාධ්‍යයක් දිනු කරගෙන මනුස්ස මොලේට ගාහන යොදන යුගයක් මනුස්ස ඉතිහාසෙම තිබුණේ අද මේ තියෙන මේ නව තාක්ෂණය යටිතල පහසුකම් සහ මේ කෙටි sannivedana ක්‍රම සහිත මේ නව තාක්ෂණයේ විසර අසත් ධර්ම ශවණයක් සහ අසත්පුරුෂ සංසේවනයක් මුළු මානවය කවදාවත් දැකන්නේ ඒ නිසා මේම චේතෝ කියලා જાතියක් තියෙනවා. ඒ චේතෝ කියලා තියෙන තාක්කල් ආතප්පමන්වාය අනුയോഗමන්වාය කරන්න බැරි වෙනවයි. ඒ නිසා ඒ කෙනාට බුදු එලියක් වැටෙන්නේ නැතය. ධර්මයක් අවබෝධ වෙන්නේ නැතේ. ඒකට හිතේ දෙන්නේ නැතේ. ආදි වශයෙන් තියෙන දේවල් නොදැක්කම ඉපදෙන නොදැක්කම ජීවත් වෙලා නොදැක්කම මැරෙන සංඛ්‍යා මෙතකයි කියලා කියන්නේ. ඒක තිරිසනුන්ගේ ලෝකේ ඇත්තෙම නැහෙනි. ඒ හා සමානයි මනුස්ස ලෝකේ. කවදාවත් ඒ මිනිසුන්ට බුදු උණුසුමක් වැටෙන්නේ නැහැ. බුදු ධර්මයක් ඇහෙන්නේ නැහැ. ඒ බුදුහාමුදුරුගේ සංඝයා පේන්නේ නැහැ. පේන්නෙම බුදුහාමුදුරු ඉන්නවා තමයි ඔය අපි දන්න විද්‍යාඥයෝ තනං බුදුහාමුදුරෝ එච්චරම Nobel Prize අරගෙන නැහැ. දැන් ඉන්න කට්ටියට හම්බ වෙන උසාල තෑගි හම්බ වෙන Nobel Prize හම්බ වෙනවා, මැග්සේසේ සම්මාන හම්බ වෙනවා, විද්‍යා භූෂණ සම්මාන හම්බ වෙනවා. විශාල බුදුහාමුදුරණ මොකක්වත්ම නැහැ. නිකම් බුදු. අරකේ නමක් ලියන පුල්ස් කැප් කොලයක් මත. ඒ තරම් මේ පචේට සලකන යුගයක් අද තියෙන්නේ. නමුත් මේ බුදුරජාන් වහන්සේගේ ගැන්වීම හරහා ඒසා විශාල අසප්පුස සේවනයක් ලැබිලා ඒසා විශාල අසත් ධර්ම ශ්‍රවණයක් සිද්ධ වෙලා ඒසා විශාල සැකයක් පහළ වෙච්ච කෙනාටත් කන් ඇත්තේ ධර්මයේ ආසාවා ඇස් ඇත්තේ මේක දකීවා කියලා සාරිපුත්‍ර ස්වාමීන් කියනවා මේ චේතෝ කීල දැනට හිතේ තියෙනවා ඒක හිතේ කසට තියෙනවා ඒ කසට අපි බාහිර අරගෙන මෙහෙම එකක් තියෙනවා තමයි අපේ අසත්පුරුෂ සංසේවනයේ නිසා අසත් ධර්ම ශ්‍රවණයේ නිසා සැකය නිසා සද්ධාව නැති නිසා මේ විචිකිච්ඡාව තියෙනවා අපි ඒක හෙමින් හෙමින් ගලවන්න හදන ගියාම ඇත්තටම අපි කියන එක කියන්නත් බෑ මම කියන එකට විතරයි නතර වෙන්න වෙන්නේ. කවදාකවත් කෙනෙකුගේ හිතේ තියෙන කසට තව කෙනෙකුට ගලවන්න බෑ. හැබැයි මේ සාරිපුත්‍ර සාංශේ කරන මේ දසුත්තර සූත්‍රය කරන ප්‍රයත්නයෙන් උන්වහන්සේ ඒකට පුංචි උත්ප්‍රේරණයක් දෙනවා. පුංචි කියලා දෙනවා. උඹට සිහි මොලේ තියෙනවා මේ උකුණෙක්ගේ පාසපැත්ත තරම්වත් මොලයක් තියෙනවා නම් කරුණා කරලා මේ අසත් ධර්ම ශ්‍රවණය කරනව වෙනුවට සත් ධර්මයක් අහපන් සත්පුරුෂ සේවනයක් කරපන් විශ්වාසයක් ඇති කරගනින් බුද්ධෝ ලෝකේ උපාදෝ බුදුන් ලෝකේ උපන්නා බුදුහාමසෝ කෙනෙක් ලෝකේ ඉන්නවා මේ වටපිට කරගෙන ඉන්න කට්ටිය ඒක වහන්න හැදිච්ච ආවරණයක් විතරයි බුදු ආලෝකේ වහඬ ඇතිවිච්ච ආවරණ තමයි මේ කාමච්ඡන්දේ කියන්නේ ව්‍යාපාදේ කියලා කියන්නේ. ඒක නිසා බුදු කෙනෙක් ඉපදීමම බහුන්නං මත සත්තා දුක්ඛ අපහත්තා බුදුජාණන් වහන්සේ බුදුජාණන් වහන්සේ මේ ලෝකයාගේ බොහෝ දුක් අයින් කළා දාලා තියෙනවා බුදුහාමර අදහන පමණින් හිතා ගන්න බැරි සැප රාශියක් ගෙනත් දීලා තියෙනවා බුදුහාමර ඇද හොන පමණි. ඒ නිසා අපේ ඇදහිල්ල වෙනසක් වෙනවා නම් අපි තේරුම් ගත්ත විදියට බුදුරණන්සේගේ ගුණ අරහං ගුණය හෝ පුරුෂ ධම්ම සාර්ථි ගුණය හෝ මොකකින් අපි ඉදිරියට යනවා නම් එන්නේ එන්නේ එන්නේ අපි අප කරා එන්න තියෙන නූපන්න කුසල් රාශියක් අයින් කරන එකට අපි කියනවා බොහෝ එන්න තියෙන දුක් අයින් කළා දාන. ඊට පස්සේ අපිට හිතා ගන්නවත් බැරි විදිහ අමුතු සුඛයක් ධර්ම සුඛයක් එහෙම නැත්නම් නිර්ාමිෂ සුඛයක් ලං කරලා දෙනවා. ඒක වෙන ක්‍රමයකින් ගන්න බෑ. ඒ නිසා බුදු කෙනෙක් ලෝකේ පහළ වීමම සුඛයක්. අපි ඉන්නේ එහෙම බුද්ධෝත්පාද කාලයක එහෙම නැත්නම් බුද්ධ ශාසනයක් තියෙන කාලේ. නමුත් තිරිසනෙක් වෙයි අපේ කිසි වෙනසක් නැහැ. අපි මේ කාමයටම එහෙම නැත්නම් මේ ආසාවල් වලටම යෙදී ගත කරනකොට. ඉතින් ඒ වාගේම ඒ ආසාවල් වල ඒ කාමයේදී ගත කරන කෙනාට වටහා ගන්න පුළුවන් වුණොත් මේ අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් මහන්සි වෙලා සන්තර්පණය කරන අතර මේ කාම වස්තුන්ගෙන් කවදාවත් බුදුහාමුදුරණකින් හම්බෙන තරම් සාන්තියක් සුඛයක් දුකයින් කිලිමක් වෙන්නේ ඒගොල්ල කරන හරියක් කරන්නේ තව තවත් මේ නගර සභාවේ කුණු කූඩේට කුණු ගෙනත් දානවා වගේ මේකට දාන එකම තමයි. ඒ නිසා මෙතන යම් ප්‍රමාණික අබිනිෂ්ක්‍මණයක් අවශ්‍යයි. මේ කුණු ගොඩේ ඉඳගෙන හොදලා ඉවර කරන්න බෑ. ඒ නිසා අපි අබිනිෂ්ක්‍මණයක් කෙරුවට පස්සේ අපි මේ කාලයේ මේ වැඩමුළුවක ඉඳලාට පස්සේ පුලුවන් තරම් බුදුගුණ සජ්ජායනා කරමින් බුද්ධානුස්සතිය වඩමින් එහෙම නැත්නම් බුදුගුණ වඩනවටත් වැඩි අපට බුදු ගුණයේ ආනිසංස ලැබෙනවා සතිමත් චිත්තක්ෂණය කියලා තේරුම් ගන්න. එනිසා බලනවා චිත්තක්ෂණ මට්ටමේ මහා ටොංගනම් බුල්ඩෝසර් ලෝඩ් ගණන් නෙවෙයි. චිත්තක්ෂණ මට්ටමේ කොච්චර වෙලාවෙ සතිය ඉන්නවද කියලා. ඒක බැරි නම් ඊට වැඩි අපිට පහසුයි කියලා හිතෙනවනම් පුදුරජානසික අරහං ගුණයේ කොච්චර වෙලා හිත තියාන පුළුවන්ද කියලා බලන්න. අපි ඒකට බුද්ධානුස්සති කියනවා. ඒ සතිය තමයි. ඒකත් සතිය තමයි. ඒ බුද්ධානුස්සතිය බෞද්ධයන් අතර බොහොම ප්‍රසිද්ධ භාවනාවක්. ඒ සතියත් කායගත සතියත් අතර ආනිසංසවල කිසිම වෙනසක් නැහැ. බුද්ධානුස්සතිය කියන බුද්ධජානකගේ ගුණ නවාරාදී බුදු ගුණ මෙනෙහි කිරීම හා මේ කායගත සතිය කියලා මම මේ ඉඳගෙන ඉඳගෙන ඉන්නකොට ඉන්න බව දන්නවා ආදී කිසිම වෙනසක් නැහැ. අපි ඒක තමයි ඊයේ ධර්ම දේශනාවේ මතු කරගන්න උත්සාහ කරේ මේ බුදුහාමුදුරන් කෙරෙහි තියෙන මේ සැකය වෙනුවට බුදුහාමුදුර අදහන චිත්තක්ෂණ කීයක් එහෙම නැත්නම් බුදුරජාණන්සේ කියපු සතිපට්ඨානෙට අනුව සතිය පිහිටවන චිත්තක්ෂණ කීයක් තියෙනවද කියන එකෙන් අපිට අපේ ශාසනය හිතසුව අභිවෘද්ධිය අර්ථ කුසලය අර්ථ සිද්ධිය සැලසෙනවා. ඒ දේ මොන හේතුවක් නිසා අපි පස්සට දැම්මත් ඒ පස්සට දාපු චිත්තක්ෂණිය අලියෝ 20ක් දාලවත් අදින්න බෑ. ආයෙ ගන්න බෑ. ඒ ගියා ගියාමයි. ඒක නිසා ඉස්සරහට තියෙන චිත්තක්ෂණයක් හෝ අපි මේ සතියට යොදලා බුද්ධානුස්සතියට යොදලා අනුසති 6ක් අපේ විසුද්ධි මාර්ග පොතේ සඳහන් කරලා තියෙනවා බුද්ධානුසතියෙන් පටන් අරගෙන කායගත සතියට යනකම් ඒ කොතනක හරි සතිය පිහිටියොත් ඒ ඉන්න හැම වෙලාවෙම අපිට හිතා ගන්න පුළුවන් මේ බුදුන් අදහාගෙන මේ කරන වැඩේ නිසා මගේ හිත ආතප්පමන්්වාය අනුയോഗමන්්වාය සාතච්චමන්්වාය කියන දේ ධර්මයට නතු වෙන ගතියක් තියෙනවා ධර්මයට නතු වීම සහ මේ හිතේ කෙලෙස් කසට ගැලවීම දෙක නොපෙනුනාට ඒකමයි. අපි සතියෙන් ගත කරන හැම වෙලාවෙම කොච්චර කෙලෙස් කසට එකෙන් ගැලවෙනවද චේතෝ කීලා අයින් වෙනවද කියන එක බුද්ධ විෂය. ඒක කාටවත් තේරෙන්නේ හැබැයි කියන්න පුළුවන් පැහැදිලිවම කියන්න පුළුවන් සතිමත් හැම චිත්තක්ෂණිකම බුද්ධානුස්සතිය වැඩෙනවා. සතිමත් හැම චිත්තක්ෂණයේ බුදුරජාන් වහන්සේ කෙරෙහි ඇති සැකේ දුර වෙනවා. විචිකිච්ඡාව අයින් වෙනවා. මේ තපස එහෙම නැත්නම් නැවත නැවතත් ඒක කිරීම මේක නිතිපතා කිරීම සාපදන් වීර්ය දිහාවට ඉදිරියට යන නිසා ඒක නා තමන්ගේ අර්ථ කුසලයේ සලසගන්න. මෙච්චරයි මරණ වේලාවට ඉතුරු වෙන්නේ. අනිකෝ කරන තීරම ඒ පස්සට එන කාර් එකක් නතර කරන්න තෙමිච්ච බනිස් ගෙඩියක් තිබ්බා වගේ. ඒ බනිස් ගෙඩිය නතර කරන්න බෑ පස්සට එන කාර් එක. බනිස් ගෙඩිය තලාගෙන යනවා. ඒ නිසා අපි මේ කරන අනිකුත් පින්කම් ඒ තෙමිච්ච බනිස් කෙඩියක් වාගේ තමයි. අපි යන්නේ ඉස්සලා අපේ ලොකු සර් හිටියේ ජෝතා කියලා එක්කනේ හොඳට බැනුම් ආන ලොකු සර් කෙනෙක් ඉඳලා තියෙන්නේ මං යනකොට එයා ගිහි ගමන් ඉතින් සර් වාහනේ අරගෙන යනකොට කන්දේ පරණ වාහනේ තිබුණේ ළමයිකට කතා කරලා ළමයි වාහනේ පිටිපස්සට එනවා ගලත් යාපන් කියලා ළමයි කර දෙමිච්ච බනිස් කෙඩියක් පේන්න තියලා ගියා මේ සර් ගිහිල්ලා හිතවල මේක හැප්පිලා නතරයි කියලා අනේ කාර් එක කඩාගෙන පිටිපස්සට ගියා ඉතින් ඒ ජෝතට කාරකට තිබ්බ බණිත් කෙටි වගේ තමයි අපි කරන පිංකම්. ওই ගසාගෙන මේක කඩාගෙන යන වෙලාවේ අපි හිතනවා නම් මේ බණිත් කෙටි හැම වෙලා කාරක නතර වෙයි කියලා අමාරුයි හිතාගන්න. ඒක නිසා ඒ අතර තියෙන අධි කුසලයක් තමයි මේ චේතෝ කියලා අඳුනගෙන එන් මේ හයිය හති තියෙන වෙලාවයි. ජීවිතේ මධ්‍ය ප්‍රථම යාමේ කලු කෙස්තිබියදී භද්‍ර යවණිය තිබියදී ඒකට හිත යොදනවයි කියන එක manussත්ත්ව ප්‍රතිලාභයටත් වැඩියමයි. දැන් මෙතන ඉන්නේ බර ගාන කැටපිල්ල හොට බිම ඇඳලා ඉතින් දැන් කරන්න දෙයක් නැතිකොට නිසන් වන්ට එනවා මොන කරන්නද මටත් ඇට පිළිලා මටත් දැන් හැට පිළිලා ඉතින් අපි උත්සාහයක් ගන්නව පුළුවන් නම් නාකි මොලේට හරි කමන්නේ ඒ කහට ටිකක් වැඩි මේ වගේ ඒ කහට පොඩ්ඩක් අයින් කරන්න කියන්නේ ඒකට අවශ්‍ය කරන්නේ සත්පුරුෂ සංශය නිසා සද්ධාත්ම ශ්‍රවණය ඒ සද්ධර් සත්පුරුෂ සංසේවනේ සද්ධර්ම ශ්‍රවණේ කියන දේවල් ලොකු විසුද්ධි අපේ හිතේ ඇති වෙන යම් යම් විසුද්ධි ඒක වුණොත් විතර අපිට සීලයක් සමාදන්ව රකින්න ඉති සීලයක් ආරක්ෂා කරන්න පුළුවන් වෙන්නේ ඊට පස්සේ අනේ මට සද්ධර්ම ශ්‍රවණයක් තියෙනවා සත්පුරුෂ සංසේවනයක් තියෙනවා සීලයක් තියෙනවා කියලා හිත යම් වෙලාවක අපි හිතමු මේ තපසට යොමු වුණා නිතිපතා මේක කරන්න ඕන දේ කියන විට යොමු වුණා ඒ වගේම මේක එන්නේ වැඩි වෙන විදිහට නැවත නැවත යොදන්න ඕන කියන තැන යමුණා කියලා කියනවා අපේ බුදුහාමුදුර අපිට කියලා දීලා තියෙන විසුද්ධි. විසුද්ධි රාශියක්. ඒ වගේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි ආදි වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඒකේ යෝගාවචරයට තේරෙන්නේ ඒ ඒ සටන Taman මේ කරගෙන යනකොට මම මේ දහසකුත් එකක් යුතුයම් වර්ගකීම් භාරතිබියදී හිත කොච්චර දෝ අර පිටිපස්සෙන් පිටිපස්සට යන වාහනයක් වගේ පස්සට අදිද්දී අපි කොහොම හරි උත්සාහ කරනවා දීවැල කපාගෙන ඉදිරියට පීනන කෙනෙක් වගේ. එතකොට මේ හම්බෙන මේ සීල විසුද්ධිය යෝගාවචරයට මේ ලැබිලා තියෙන මේ සීල විසුද්ධියේ වටිනාකම කිසිම යෝගාවචරයට වැටහෙන්නේ බුදුහාමුදුරන්ට වැටහෙන තරම්. අපි හිතන්නේ මේ සීල විසුද්ධිය අතන මෙතනින් කැඩිච්ච, paludu වෙච්ච, හං වෙච්ච විසුද්ධියක්. ඒක නිසා අපි හිතාගෙන ඉන්නවා මේක මදි. කාගේ හරි පොඩ්ඩක් හරි සීලේ කැඩුණොත් අපි කිසිම වෙලාවට සමාවක් දෙන්නේ නැහැ. Tamange සීලේ හරි පොඩ්ඩක් කැඩුණොත් කවදාකවත් සමාව දෙන්නේ අපි ඒ තරම්ම මේ සීලය කියන එක 100ට 100ක්ම යන්න ඕනේ කියන මහා අම්මන තකතිරු අදහස් සහිතව ඉන්නේ. මෙතෙන්දි ගන්න තියෙන්නේ මං ඊයට වැඩිය අද සීලය හොඳ නම් ඒක තමයි මෙතන අනුയോഗමන්වාය කියලා කියන්නේ ඒක තමයි මෙතන සාතච්චමන්වාය කියන්නේ නිත්‍යපතායක කරනවා ඊයට වැඩිය ටිකක් කරනවා මේක ටික ටික ටික ටික වැඩි කරනගෙන යනකොට Tamanට තේරෙනවා නම් ඒකේ යම් කිසි රසයක් තියෙනවා ඒකේ යම් කිසි ප්‍රසාදනීය ගතියක් තියෙනවා දුස්සීලව ඉන්නටදී සුසීලවත් ඉන්නකොට ඒ සීලය පිළිබඳව Tamanට තියෙනා වූ පැහැදීම තමන්ගේ සීලය ගැන. මේක තමයි අපිට විශ්වාසය ඇති කරන්න හේතු ඒක නිසා අපි යම් සීලයක පන් සීලක ඉඳලා අට සීල් වුණා අට සීල් ඉඳලා දස සීල් වුණා දස සීල් ඉඳලා උපසම්පදා සීලයට ආවයි කියලා යම් කිසි කෙනෙක් ඒ වගේ පියවර පහු කරන අන්න ඒක පිළිබඳ ඇදහිීමක් මම මේ කවුරු සන්තෝෂ කරන කරන දෙයක් නෙමෙයි ලාභ සත්කාට කරන දෙයක් නෙමෙයි කියලා ඒ තමන්ගේම හික්වීම පිළිබඳව තමන්ගේම සීතල ගතිය පිළිබඳව තමන්ගේම සීලය පිළිබඳව සමාදන් වීමක් මං හරියට අඩුයි දකිනවා බෞද්ධ අතර. බෞද්ධ හැම වෙලාවෙම කනගාටු වෙනවා මගේ සිල්පද කැඩලයි කියලා. ඒ වගේ මේ හාමුදුරුවෝ සිල්පද කඩනවායි කියලා ගියෝ හරියට පව් කරගන්න. මේ සාතනේ මේ සදාචාර ධර්ම පිරිනනවා. එහෙම නැත්නම් ආචාර ධර්ම වල පරිහානිය සිද්ධ වෙනවා කියලා උදේ ඉඳලා හැන්ද වෙනකම් පව් කර ගන්න අමන පිරිස මෙච්චරයි කියලා නෑ ප්‍රධාන දේ කරන්නේ ජනමාධ්‍යය. වැඩිම මොකක් හරි කුණු කන්දලක් ඇදලා දාන එක තමයි. ඉතින් මිනිස්සු නිකටල්ලේ තියන පව්ගේ කියයි ඉන්න. Tamange සීල ගැන විශ්වාසෙකුත් නැහැ. සීලතුන් ඉන්න බව දන්නෙත් නැහැ. මේ කට්ටියගේ රණ්ඩුව තියෙන්නේ මේ ජනප්‍රිය ජනමාධ්‍ය තුල සීලය රකින්න එක නෙවෙයි ඕක නෙවෙයි සීලය කියන්නේ. සීලය කියන්නේ මෙච්චර මේ දුෂ්කරයන් ඉන්න ලෝකේ මම කොහොම හරි අඩු ගන්න නිත්‍ය පංචශීල රකින්න නැත්නම් අටසීල් රකින්නයි කියලා ඒ Tamange එක පිළිබඳ ඇදහිල්ල මොන්නම තාලකින්වත් දෙන්න බෑ. ඒ නිසාම මේ සීලය පිළිබඳ ඇදහිීම නැති නිසාම හුඟ දෙනේ වික්ෂිප්ත මනසින් ඉන්නේ. මේ තමන්ගේ සීලය හරි නැහැ කියලා හිතලා. ඇයි හද්දී කියන්නේ මෙච්චර මේ මිනිස්සු සත්ව මරද්දී හොරකම් කරදී කාමීච්ඡාචාරකදී අපි අඩු ඒක නොකර ඉන්නවා කියලා තමන්ගේ හිතට දෙදක් තමන්ගේ හිතට ආඩ්‍ය ගතියක් ඇතිකරනද භාවනා සෑහෙන මට්ටමකට කරන්න. බාහින තෑහෙන මට්ටමකට භාවනා කරුවාට පස්සේ තමයි තමන්ගේ සීලෙවත් අදා ගන්න. ඒක නිසා මෙවැනි තැනකට ඇවිල්ලා අපි අටසිල් සමාදන් කරලා අපි එකපත් හැලිය හැලියපත් කාලේ එක වහලයට බුදියාගෙන හිටියට පස්සේ මරණ චිත්තක්ෂණයේ අනිවාර්යයෙන්ම අපිට කල්පනා කරන්න පුළුවන් පතරට යන වාහනට බණිස්කිඩියක් තිබ්බා වගේ නෙවෙයි හොඳ ගල කැහප්පුණා වගේ අපි මෙහෙම සිල්ලර කළා තියෙන දවස් හතක් කියලා. අපි සීල කිඳලා තියෙන දවස් පහක් කියලා. හොල්ලන්න බෑ ඒ ඒ කුසලේ. ඒ නිසා මේ වාඩි වෙලා ඉන්න වෙලාවේ කැස්සට වැස්සට කැඩෙන බව හැබෑව. නමුත් මේ වාඩි වෙලා ඉන්න නිසා සතෙක් මැරෙන්නේ නැහැ මගේ අතින්. මගේ අතින් හොරකමක් වෙන්නේ නැහැ. කාමීත්‍යචාරයක් වෙන්නේ නැහැ. බොරු කියලා හිසොච්චන පරිසෝචන්තිය කතා කරන්නේවත් නැහැ. මත්පැන් පානයක් කරන්නේ කියලා. මේක සමාදන් වෙනවා නම් පොඩි ආනිසංසයක්ද කියලා බලන්න. අපි මේ වෙලාවේ gedara හිටියනම් මොනව කර කර ඉදී. කාට හරි විශ්වාස කරන්න පුළුවන්ද ඒ ඉන ජීවිතය තුළ මම ඇති සතෙක් මැරෙන්න අවස්ථාවක් ඇත්තේ නැහැ කියලා කාට සාතිකයක් දෙන්න පුළුවන් කාට සාතිකයක් දෙන්න පුළුවන් අනුන්ටයි වස්තුවක් මම අතු කරගන්න දැන හෝ නොදැන කටයුතු කරන්න ඉඩ තියෙනවා කාම මිත්‍යාචාරවරයෙක් රූප බලන් ආසාව වෙනවා ශබ්ද අහන්න ආසාව වෙනවා ගන්ධ රස පහස විඳින්න ආසාව වෙනවා කාටද නැහැ කියන්න පුළුවන් කාටද බොරු කියන්න තු ඉන්න පුළුවන් කියලා කියන්නේ කට ඇරියොත් පචයක් කට ඇරියොත් පචයක් අද තියෙන්නේ සම්පප්පලාප කිව්වට පස්සේ පෙත්ත කපලා කිසිම හරයක් නැති වචන කතා කරනවා. දැන් මේ කටිට උණ වගේ මොකද කතා කරන්න තියෙන්නේ? කටවල වලට ඉබ්බ දැම්මා වගේ හරි අමාරුයි ඇඟ නිකම් පුපුරු ගන්නවා පචකෙලිට නැති නිසා. gider හිටියානම් කට කම දෙයියාවක් නැහැනේ. බෙලි කටු මල්ල හෙල්ලුවා වගේ කච කච කච කච කච කච ගන්න දෙමලිච්චෝ. මේකේ උනත් මේ 120 වැඩමුළු වලදී අපි මේ අරගෙන තියෙන මේ නිස්සද්දාවය අත්‍යවශ්‍ය දෙයක් නෙයි ඒක. ඒක භාවනාවට අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. නමුත් මේක පුළුවන්. කොච්චර සන්තෝෂද? කතා කරන්න කියලා මොකක් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකත් නොකරි. අඩු ගානේ මේක ඇඟට වදින්න ඒ ඒ වගේම මත්පැන් පානය කිව්වා මොග දෙනෙක් ඉන්නවා මේකට මේ අරක්කුම බොන්නේ නැහැ අපි කොතරම් ඩෝප් වෙලා ඉන්නේ අපි හැම වෙලාවෙම මතේ මදේට ප්‍රමාදයට ලක් වෙලා ගෙදර ගත කරන්නේ. කිසිම කෙනෙක් අප්‍රමාද ගතියක් නැහැ. මේ හිටියත් නැහැ සමහරවල්. මදේට සහ ප්‍රමාදයට හේතු වෙන දේවල් කරනකොට මත්පැන් පාන කිසි අපි කොයි වෙලාවෙ ඩෝප් එකේ තමයි ඉන්නේ. එක එක නා එක එකට සූස්තියේ ඉන්නේ. තම තමන්ගේ රුචිය යෙදී ගත කරනවා. ඒක නැති එක පවා සන්තෝෂ මේ හම්බෙලා තියෙන මේ සීල විසුද්ධිය ඒක ආඩම්බර වෙනවනම් මේක කඩා ගන්න යෝමනා වෙන්නේ. කඩා ගන්න. මේ දීලා තියෙනවා රැක ගන්න. ඉතින් ඒක කඩා ගන්න තියෙනවා ටිල්ලක් නටනවා. ඒ කඩා ගන්න නැතුව හිටියොත් හිතා ගන්න ඒ එන සතුටමයි සමාධිය කියන්නේ. අවිප්පටිසාරත්ථය ආනන්ද කුසලානි සීලානි කියලා බුදුචානන්සේ සඳහන් කරනවා. හිතේ විපිලිසර නැතිවකම තමයි කුසිල්වන්තයාට හම්බෙන ආනිසංස. එයාට හිතේ විපිලිසර ගතියක් නෑ. මම ඉස්සර ගොඩාක් පව් කරලා තියෙනවා. දැන් කරන්නේ නෑ. එතකොට හිත විපිලිසර වෙනවා කියන අසමාධිය සමාධිය නැතිකම පිපිලිසර නැති හිත කියන්නේ සමාධි හිත. එනිසා ඒකට වෙන මොකක්වත් කරන්න ඕනේ. තමයි සමාදන් වෙච්ච සීලය. සතුටු වෙලා ඉඳගෙන හිටියත් සක්මන් කරත් කොයි දේ කෙරුවත් තමන්න තේරෙනවා gedara ඉන්නවට වැඩිය අමුතු තාලයකට මෙතන වැඩක් යන්නේ. ආනේ ගතියට ගියාට පස්සේ තමන්න තේරෙයි ඒ තමන්ගේම පසට එක ගෙලින්ම අපිට කතා කරන්න සිද්ධ වෙනවා. මේ තමන්ගේම සීලයේ පිළිබඳව තියෙන ඇදහිල්ල අත්‍යවශ්‍යයි. ඒ නැතිකමයි බුදුහාමුදුරු කෙරේ ඇති සැකයට ප්‍රධාන හේතුව. ඒ තමන්ගේ සීලය පිළිබඳ මේ තියෙන ටික හෝ අගය කරන්නේ නැති නිසාමයි ධර්මයේ කෙරේ ඇති මේ සැකය. තමන්ගේ සීලයක් නැතිකමයි අනුන්ගේ සීල පවුරු ගන්න හදන කියලා කියන්නේ. ඒ නිසා ඒව පවු කරන වැඩේව අවශ්‍ය නැහැ. තමන් කරන සීලය රැගෙන ඉන්නවනම් ලැබෙන ආනිසංසය තමයි ඒ සුන්දර අවිහිංසක සපක් තියෙනවා. සුන්දර අවිහිංසක සැපක් තියෙනවා. මම ඊට වැඩිය ශිෂ්ටාචාරය, ඊට වැඩිය සීතලයි. සිල් ලකිනවා කියලා ගත්තට පස්සේ ඒ කිනාට මේ හිතේ අම්මාකාරයකට මේ තමන් කරන වැඩ ගැන යම් ප්‍රසාද භාවයක් පැහැදිච්ච ගමක් ආවොත් ඒක කෙලින්ම බලපානවා යෝගාවචරගේ භාවනාවට නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්වේ වැඩි වෙලාවක් ඉන්න සක්මනේ වැඩි වෙලාවක් ඉන්න එදින්දා වැඩ කරනකොට තමයි මේ ගත කරන පිරිසුදු ජීවිතයේ සතුට ප්‍රසාදේ පහළ වෙන්න ගොඩක් මේක බලපාන. සක්මණේ ඉන්නකොටත් පියවර වැඩි ගානක හිත පවත්තන්න පරියන්කේ ඉන්නකොටත් තමන්ගේ මූල කර්මස්ථානේ වැඩි වේලාවක් හිත පවත්තන්න මේ සීලය පිළිබඳ ඇති ප්‍රසාදේ කෙලිම බලපාන. මම නැවතත් කියනවා ඒක යෝගාවචරයට වැටහෙන්නේ විසුද්ධියල ගොඩාක් ඉහළට යනවා. මේ වෙලාවේ නිකන් ඇදහිල්ලට තේරුම් අරගන්න. මේ අපි කරන වැඩේ සෙල්ලම්පත් වෙන වගේ වැඩක් නෙවෙයි. ඉතින් ලොකු කැපවීමකින් අපි මේ කරන්නේ. ඒ නිසා ඒකට ගරු කරන්නේ තමයි. තමන් විසින් ඒක හැල්ලුවටපත් කරගත්තොත් ඉතින් කාටවත් දොස් කියන්න එන්න එපා. ඒ තමන් විහිං කරන්නේ. ආන්න ඒ විදිහට ගියාට පස්සේ ඒ යෝගාවචරයට මේ ධර්මයේ තියෙන ඥාත පරිඥාව කියලා එහෙම නැත්නම් දත යුත්තක් තියෙනවා මේකේ. ඔය අපි දන්න ලෝකායත વિશે තියෙන්නේ කුණුහරුප. ඒක තියෙන්නේ ಜಾතිය බෝ කරන්න විතරයි. වෙන මොකක්වත් ඒක නෑ අරසව මෙතන තියෙනවා ඒ ඒ බෝ කිරීම පැත්තක පැත්තක තියලා දත යුත්තක් තියෙනවා අපි ඒකට ධර්ම කියලා කියනවා. ඒක කවදාකවත් හොඳට හැන්දෑවට බත්තයක් කාලා සුරුට්ටුවක් බීලා මේ ආන්ති පුටුවක් ගාව වාඩිලා හිටියට කල්පනා වෙන දෙයක් නෙවෙයි. ඒක බුදු කෙනෙක්ම කියන්නේ. ඒක කවදාකවත් Tamanට හිතට එන දෙයක් නෙවෙයි. ඒක නිසා ඒකට සත්පුරුෂ සංසේවණේ අත්‍යවශ්‍යයි. ඊට පස්සේ සද්ධර්ම ශ්‍රවණේ ඕනේ. එතකොට ඒක දැනගන්න ඕනේ මේ අපි මෙතෙක් ඉගෙනගත්ත සියලු ශාස්ත්‍ර සිල්පත් හරි මේක වෙන එකක් කියලා ඒ ඥාත පරිඥාවේදී යෝගාවචරයට ගිය පාරට වෙනස්ස ගිය පාර හරහම තමයි යන්නේ. ඒ අකුරුමයි පාවිච්චි කරන්නේ, වචනමයි පාවිච්චි කරන්නේ. ඒ මේ වාක්‍යමය පාවිච්චි කරන පරිච්ඡේදමය පාවිච්චි කරන රචනමය පාවිච්චි කරන ව්‍යාකරණමය පාවිච්චි කරන්නේ හැබැයි බුදුරජාණන් වහන්සේ දෙනවා මේ ධර්මයේ කියලා එකක්. ඒ ධර්මය භාවනා කරන කෙනෙකුගේ පැත්තෙන් ගත්තොත් යාට කමඨහන් වඩනකොට දෙන දේ තමයි අර සියලු ගුණයන්ගේ ආනිසංශයක් වශයෙන් වාඩි වුණාට පස්සේ මම හිතේ යොදන්න ඕනේ මේකටයි කියලා සැකහැර දැනගන්න. මම වාඩිවුණාට පස්සේ අරකද කරන්න ඕනේ මේකද කරන්න ඕනේ කියන තමයි සැකේ කියන්නේ. ඊට පස්සේ යෝගාවචරය හතරවන් අන්තියට ආව මිනිස්සු කොයි කොයි අතට යන්නද දන්නේ නැහැ. ඒ නිසා කවුරු හරි පිටිපස්සෙන් එළවණ ගියොත් මේ මිනිස්සු මරන්න හතරවන් අන්තියට පෙර බානකොට මැරෙනවා. ආවට පස්සේ නිසකව මෙතින් මේකයි කරන්න ඕනේ කියන එක අපි ළඟ නැති නිසා අපිට නිතර කමටහන් සුද්ධ කරන්න වෙනවා. ඒක කරන්න දෙයක් නැහැ. ඒක බුදුහාමුදුරුවෝ ඉන්න ලෝකේ සද්ධර්මයේ තියෙන ලෝකේ අපි ඉතින් බොහොම අහිංසකයෝ විදියට පොඩි දරුවෝ වගේ ආධුනිකයෝ විදියට ඒ කමඨාන් සුද්ධ කරනකොට මේ ඥාත පරිඥාව කියලා කියන්නේ ධර්මයට බැස ගන්න සුත්තමේ ඥාණයට බොහොම කිට්ටු වචනයක් ඥාත පරිඥාව කියලා කියන්නේ. ඥාත පරිඥාව කියලා කියන්නේ මම දැන් ඉන්නේ ආස්වාස ප්‍රස්වාසේ නම් මම ඉන්නේ පිම්බීම හැකිලිම නෙවෙයි කියලා දන්න එකට. මම ඉඳගෙන ඉන්නා ඉන්නේ මම හිටගෙන නෙවෙයි කියලා දන්න එකට. මම ඉඳගෙන ඉන්නකොට මම ඇවිදිනව නෙවෙයි කියලා දාන්නවා. මම ඉඳගෙන ඉන්නව බුදියනව නෙවෙයි ඉන්නේ කියලා දාන්නවා. මම ආස්වාද කරන ප්‍රසවාසය නෙවෙයි කියලා දාන්නවා. හරියටම මගේ හිත තියෙන්නේ මෙතනයි වෙන දෙයක නෙවෙයි. ඕනෝක කාරණේ හෙලි කරන්න පුළුවන් නම් යම් කිසි කෙනෙකුට ඒක යථාර්ථයට ඇති හැටිය දැකීමේ පළවෙනි පියවර. මේකේ අනිත් පැත්ත තමයි යන්නේ කොයිද කියලා අහනවා මල්ලේපොල් කියන කතාව. ලෝකේ තියෙන හරියක් තියෙන්නේ අහන ප්‍රශ්නෙට නෙමෙයි උත්තර දෙන්නේ. ප්‍රශ්නේ අහගෙන ඉන්න තරමවත් විවේකයක් නැහැ. ඒ නිසා අපි මේ භාවනාවට ආවට පස්සේ මේ චේතෝඛීල අයින් කරන්න ගන්න ප්‍රයත්නයක් වශයෙන් කසට අයින් කරන ගත ප්‍රයත්නයක් වශයෙන් අරණ්‍යයකට ගියයි කියලා කියන්නේ චිත්තක්ෂණයකට හෝ තමන් ගන්දරවල් ගෙවල් දොරල අතහැරලා දාලා හරක බාන අතහැරලා දාලා රත්තරන් මිනිමෝ අතහැරලා දාලා නගර සභා ගාන සභා වැඩ අතහැරලා දාලා කැලේකට යන්න යෝගාවචරිකට හිතෙන්න යෝගාවචරයට මේ ගන්දරවල් වල තියෙන කරදරේ වැටහෙන්න එපාය. එහෙම නැත්නම් හරකෙක් වගේ නාසරණර දාලා ඇදගෙන ඉන්න එපාය කැලේට. මේ පිරිසේම ගෙනාව පිරිසක් නෙවෙයිනේ. ඒ නිසා කවදා හරි මේ පිරිසට තේරුනොත් මම මේ කැලේට යන්නේ කැලේ සැප නිසා නෙවෙයි. නමුත් මේ gedara හිටියොත් මේ කසට වැඩි වෙනවා. මේ කුණු වැඩි වෙනවා. ඒ නිසා අරණ්‍යයකට යන්න ඕනේ කියලා. එයා අරණ්‍යයකට ගිහිල්ලත් නැවත ගෙදර ගැන හිතේ හිතා හිටියොත් මොන කසටක්ද කියලා හිතන්නේ. මොන කසලක්ද කියලා හිතන්නේ. ඒ අරණ්‍යයට ආවට අරණ්‍යයට හිත බඳින්නේ නැතුව නැවතත් Taman හිතපු දේවල් කරපු දේවල් ගැන කල්පනා කිරීම අපි මෙතන වරහන් ඇතුළේ වචන දාන ඕක තමයි කහට කියලා කියන්නේ. ඕක තමයි කසල කියලා කියන්නේ. ඉතින් මේ සඳහා කරන්න තියෙන්නේ මොකද්ද? අරන්නේ හිත බඳින එක. ඔන්න ඔතනයි බුදුරජාණන්සේගේ ගැළවුම තියෙන්නේ. අරණේට ආවට අරණ්‍යයට හිත ආවට ඒක හිත බඳින්න නැත්නම් පහදින්න නැත්නම් යා හිතෙන් කයෙන් හිටියට අරණ්‍යයේ හිත තියෙන්නේ gedara. එතකොට ඒක කහටක් වෙනවා. ඒක කසලක් වෙනවා. ඉතින් ඒ නිසා අපි gedara ඉඳදී මේ කොහොමඩක් කරන්න බෑ. ගෙදර ඉඳද්දී අරණ්‍ය ගැන හිත හිත හිතයට වැඩකුත් නැහැ. අරණ්‍යට ඇවිල්ලා ගෙදර ගැන හිත හිතන වැඩකුත් නැහැ. ඒ නිසා අපිට භෞතික වශයෙන් කායික වශයෙන් අරණ්‍යට ගතෝ අරණ්‍ය ගතෝ කියලා බුදුහාමර කියලා තියෙනවා. අරණ්‍යට ආවට පස්සේ ඒක පහදින්නේ නැත්නම් ඔන්න කහට. කාගේ හරි හිතව මේක අනේ කලාතුරකින් තමයි මේ ගෑනු අයට මේක ඇවිල්ලා ඉන්න දෙන්නෙත් නෑ අපිට අවස්ථාවක් හම්බුණා අපි ආවා අපි අන්තං කැලියටම නැතුව කැලිය අද්දරට හරි ආවා කියලා පැහැදීම පහළ වුණා නම් ඒ ප්‍රසාද චිත්තක්ෂණයේ කසට නෑ චේතෝ කියලා නෑ ඒ ප්‍රසාද චිත්තක්ෂණය තුල විතරයි අරණ්‍ය ගත යුතු වැඩක් කරන්න අවස්ථාවක් සැලසෙන්නේ ඒ නිසා ආවට අරණ්‍යගත වුණාට රුක්ක මූලගත වුණාට ශූන්‍යාකාරගත වුණාට ඒක පහදින හිත අරණ්‍යගත වීම කියන අබිනිෂ්ක්‍මණය සම්පූර්ණ සුවයක්ත දෙයක් කලාතුරකින් කෙනෙකුට වෙන්න ඉඩ තියෙනවා අපි හිතමු දැන් එහෙම වුණාට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන දැන් අරණ්‍යයට ආවට පස්සේ අරණ්‍යයේ හිත පහදිච්ච කෙනා මේක සාර්ථක කරගන්න මේක තවදුරටත් ඒකාග්‍ර කරගන්න මේක තවදුරටත් ශක්තිමත් කරගන්න අරණ්‍යයේ තිබුණ හිත කයට ගන්න කියලා. පట్టල වාඩි වෙලා සමතුලිත වාඩි වෙලා මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවයි කියලා. ඒ වෙලාවට මේ යෝගාවචරයා මේ බුදුබණ අහලා කමටහන තීරුම් අරගෙන කයට හිත ගත්තයි කියලා කියමු මේක ඇතුලේ මල කුණු 32ක් නෙති මේක ඇතුලේ එහෙන් නලියනවා මෙහෙන් කා කියනවා ඒ මුණු කුණු කන්දලේට හිත බඳින්නේ නැහැ යෝගාචර හිතනවනම් මේ කයට හිත ගත්ත ගමන් හිත දීගිරි හම්බුණා වගේ කිරිපැණි හම්බුණා වගේ මේකේ බඳී කියලා කවදාවත් එහෙම වෙන්නේ මේ කයේ තියෙන නව දොරකින් වැగిරෙන කාරළු සහ 32ක් කුණඹ 80ක් කුලයන්ගේ මේ පණුව මේක ඇතුලේ ඉන්නේ. ඒ නිසා කයට හිත ගත්තට හිත පහදින්නේ නැහැ. බුදුජානනාංශය කියනවා මේකයි බුදුමන කියන්නේ. කයට හිත ගන්නේ දරුවා හිත පහදින නිසා නෙවෙයි. කයේ හිත තිබුණ නැත්නම් ලෝකේ කාමෙට හිත යනවා. අරන්නේ තියෙන කරදරවලට හිත යනවා. කයට හිත ගත්තයි කියලා කියන්නේ අර සියල්ලම පාවා දීලා අපේ හිත එක චිත්තක්ෂණයකට කයට හිත ගැනීමේ ප්‍රසාදය පහළ වෙච්ච වෙලාවේ හිතේ කෙලස් නැහැ, කසට නැහැ, කසල නැහැ. ඉතින් උංගෝ යෝගාවචරයෝ මේ වර්තනේ තේරුම් ගත්තේ නැති නිසා කයට හිත ගියාම සැපක් ලැබෙයි කියලා බලාපොරොත්තු. ඒ කියන්නේ කයට සතිය පිහිටපුවම සැපක්. නෑ. කවදාකවත් නැති විදිහට මේක කූඹි දුවන වගේ තේරෙනවා. කවදාකවත් නැති විදියට මේකේ පටලනදි බව තේරෙනවා. කවදාකවත් නැති විදියට අහල පහල තියෙන ශබ්ද කරදර කරන බව තේරෙනවා. කවදාකවත් නැති විදියට කවදා හිතේ හිතවිලි එන පටන් ගන්නවා. කවදාකවත් නැති විදියට වේදනාව එනවා. gederi ඉන්නකොට හීනකටවත් තේරෙන්නේ නැති දේවල් පුදුම කරදර කරනවා. දැන් මේ බණ තේරුණා නම් ධර්ම පිටන්ද සැක නැහැ කියන්නේ මේකයි. මේ කයෙන් ගෙන කරදරත් සැපක්. මට කිඹුල්වත් දිහා පොර දිහාවෙන් එන හුලඟත් සැපයි කියලා බුදුරජාණන් කිව්වගේ මේ කයට හිත ගියාට පස්සේ එන දුකත් අපි සාමාන්‍ය වචෙන් කිව්වොත් එන දුකත් සැපක් කරගන්න එක තමයි ධර්මයේ දකින්නයි කියන්නේ. මේක මේ අසතිය තුලින් එන එකක් නේ. වෙන්ද ගෙදර ඉන්නකොට මට එන්නේ නැහැ. ගෙදර ඉඳද්දි මේක කරදර නෙවෙයි. දැන් මේ කරදර වෙලා තියෙන්නේ සතිය තියුණු වෙලා, සතිය දියුණු වෙලා, සතිය යෙදිලා මගේ හිතේ නෙමෙයි කයේ හිත තියෙන්නේ. කවදා හරි යෝගාවචරයෙකුට මෙන්න මේ විදිහේ කමඨහන් වාතාවක් කියන්න පුළුවන් නම් එයා ඉතින් බොහෝම නිවනේ ආසන්නේ ඉන්නේ. කියන වාතාවයක අහගෙන ඉන්න පොඩ්ඩක්. මේ කයේ දැනෙන වේදනා සියල්ලටම නොදකින් නොපතන් නොදොමකින් කියලා නෙලියලා තියෙන්නේ. ඉතින් කොහෙද ධර්මයක් පිහිටන්නේ? ඉතින් කයට හිත එනකොටම කියනවා අනේ බෑ එහෙම බෑ මෙතන රත් වෙනවා මෙතන උණුසුම් වෙනවා කුඹි දුනවා මෙතන නලියනවා මෙතන වැටෙනවා මෙතන නැගිටිනවා ඉතින් මේක නැති කරන්නේ කොහොමද කියලා මේ මගෙන් අහනවා මව් කියලා හිතෙනවා මට. පව් කියලා හිතන මෙච්චර ආසාවෙන් කයට හිත අරගෙන ඒකේ අස්පනා පිටම පේනවා. කයේ හිත තිබ්බට පස්සේ මේක වැක්කේන. ඕනේ ඉරියව්ව තියන්න බෑ. සක්මන් කරනකොටත් එහෙම විශ්ව වෙනවා. මේක තමයි ඇත්ත. ඔක නැති කෙරුවොත් ධර්මයේ නැති කරන්න හදන. මේවත් ධර්මතානම් මේක බලලා මේකේ පැහැදීම ගත්තයි කියලා හිතන්නේ කාට හරි. කාට හරි පුළුවන් වුණා නම් මේ කයෙන් එන දුකත් වර්තමාන වශයෙන් එන දුකත් ලොකු ජයග්‍රහණ ලොකු තෑග්ගක් ලොකු ධර්මමේ ලාභයක් ලොකු සුද්ධියක් ලොකු චේතෝ කියලා අයින් කිරීමක් කියලා. ඒක ලියන කෙනාගේ වචනෙන්ම කියන්න පුළුවන් මෙයා ජයග්‍රහණයක් විදිහට ලියන්නේ පරාජයක් විදිහට. නිසා අහන්න සිද්ධ වෙනවා හොඳයි මේ මේ දුක් කරදර ආවා. ඒක Tamange සතියේට හම්බෙච්ච ලාභයක්ද සතියට කරදරයක්ද? අහනකොට නම් සමහරුන්ට කල්පනාවට වැටෙනවා. නෑ නෑ මේ සතිය පිහිටපු නිසා ආපු දෙයක්. එහෙම නැත්නම් සතිය ප්‍රනීත භාවය නිසා ආපු දෙයක් කියලා සමහරුන්ට කල්පනාවට වැටෙනවා. ඒ අනිත් දවසේ යනකොට ඔක අමතක වෙනවා. ඒක නැවත නැවත මතක් කරලා දෙන්න ඕනේ. මෙහෙම ගිහිල්ලා හිතනද අද දවල් කමටහන් සුද්ධ කරපු ආත්තාවෙන් පොඩ්ඩක් උකහා ගත්තොත් මේ කයට ගියාට පස්සේ මම ඉඳගෙන ඉන්නවා නැත්නම් ඉන්නවා මැරිලා නැහැ. අවදී නිින්ද ගිලා නැහැ. සතිමත් අසතිමත් නැහැ කියලා දැනීමක් තියෙනවා. මැරිලා නැහැ, නිින්ද ගිලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ කියලා. ඒක තමයි අපි කියන්නේ කයට හිත ආපු බවට ලකුණු. මේක සාමාන්‍ය වචෙන් දාන්න බෑ. යෝගාවචරයට විස්තර කරන්න බෑ මොනම විදියකින්වත් මම පණ තියෙනවා. මැරිලා නැහැ කියන එක තේරුණාට කාටවත් විශ්වසනීය විදිහට ඒක sannivedanaya කරන්න බෑ. මට නිින්ද කිල්ල නැහැ කියන එක කොහොමෙන් ඔප්පු කරන්නේ? එහෙම නැත්නම් මට අසතිය නැහැ මං අවදියෙන් ඉන්නවා සතියෙන් ඉන්නවා කියන ඔප්පු කරන්න බෑ. ඉතින් ඒ නිසා සරුවචන් වහන්සේ ඒ අත්දැකීම කයට හිත ගත්තට පස්සේ ඒකේ සිදුවෙන ආස්වාස ප්‍රසවාසයේ වගේ වැටහෙන දෙයක් තියෙනවද කියලා බලන්න කියනවා. මොහොතයින්ද ගාමුට සිටිජේ පෙනේ. ඔහොත් ඒක ඉතින් කියන්න දෙයක් නැහැ. ඒක නිසා රැල්ල දිහා පොඩ්ඩක් බලලා කියන්නකෝ. එතකොට රැල්ල ගණන් කරලා කියන්න පුළුවන් මේක දිග රැල්ලක්, කොට රැල්ලක්, ලොකු එකක්, මේ එක, මේ දෙක, මේ තුන කියලා. සිතිජේ එහෙම එකක් නැහැ. ඒ නිසා කයට හිත ගැනීම වෙරළට ගියලා මේ සිතිජේ දිහා බැලුවා වගේ. නමුත් ඒකේ තියෙන නීරසකම ඒකාකාරීකම නිසා භාවනා කරගෙන යන්න බැරි නිසා එයාටම පුළුවන් ඕනනම් ඒ වෙරළෙම තියෙන බින්දෙන රැලි දිහා බලන්නේ. මේ වගේ රැලි රාශියක් තියෙනවා මේ. පිම්බීම ඇකිලිම එක රැල්ලක්, පිම් ආනපානේ එක රැල්ලක්, විවිධාකාර රැලි තියෙනවා. ඉතින් මේ දකින මේ සිටිජේ සහ රැල්ල එතන චිත්‍රයේ canvas එක ඇඳපු තිරේ සහ චිත්‍රය මේන්න මේ විදිහට මේ දෙක වෙන් කරලා ලියන්න පුළුවන් කෙනෙක් සහජ දැනුමක උපදින කෙනෙක් මේ ලෝක කවුරක්වත් නැහැ. අත්දැකීමක් ලැබුණාට පස්සේ ඒ අත්දැකීමේ ඉහළ පහළ යන අත්දැකීම සහ උච්චාවච වෙන අත්දැකීම සහ එක ගානට පවතින අත්දැකීම කියන දෙක වෙන් කරලා දකින්න එක විශාල දාර්ශනික ඥානයක්. මේ දෙකෙන් මේ බහතෝරවන්න උගන්වන්නේ යෝගාවචරයට අර ඉහළ පහළ යන අත්දැකීම් වල සාපේක්ෂව මොකද ඒක ගණන් කරන්න කොට. ඒකට මුලක් මැදක් අගක් තියෙනවා. ඊට පස්සේ කියනවා දැන් ඔබ ආරණ්‍ය ගෙවල් දොර අතහැරලා ආරණ්‍යයට ආව ආරණ්‍ය අතහැරලා කයට ආව කයට ආවට පස්සේ ඔන්න ආශ්වාසයක් දකින්න. දැන් කොහොමද දන්නේ ආශ්වාසයෙන් ඉන්නේ කොහොමද කියලා? ඉතින් යාට කියන්නේ මම ප්‍රශ්වාසයේ නෙවෙයි. මම ඇවිදිමින් නෙවෙයි. මෙන්න ආශ්වාසයේ ලකුණු කියලා. මෙන්න මේ පේන ආශ්වාසය පේන විදිහටම විස්තර කිරීමෙන් යෝගාවචරගේ තියුණු ගතිය යෝගාචරයේ තීක්ෂණ භාවයේ ප්‍රනීත භාවයේ හිත හොඳටම තේරෙනවා. එයා ආස්වාසේ ඉන්න බව දන්නේ මේ ලෝකේ බාහිර ලෝකේ නෙවෙයි කියලා දන්න ගතිය. මෙන්න මේක හෙලි කරලා කියන්න පුළුවන් ඉර කියන ඥාත පරිඥා. ඥාත පරිඥාව කියලා කියන්නේ මගේ හිත තියෙන්නේ මෙතනයි. ඒ බව සාතික් කරලා කියනවා මෙතන නෙවෙයි කියලා. මේක හරීම අමාරු දෙයක්. මේක තමයි කමඨාන් සුද්ධ කරනකොට අපි ඔය ගණ්ඩ හදන්නේ යෝගාවචරයෙන් හොඳයි Taman ආස්වාද ප්‍රසවාසයේ ඉන්නවනේ කොහොමද දැක්කේ? පැවිදිනකොට වම දකුණේ ඉන්නව කොහොමද දැක්කේ කියලා මේක මතු කරලා දෙන්න හදනවා. ඒක ඔය මං කිව්වේ ඔය පන්දිශාංශ දැන් අපවත් වෙලා දවස් එකමාරයි. උන්වහන්සේ බුදුමාකාර විදියට මේක හරියට සමීකරණයට දාලා කමඨාන් සුද්ධගේ වාර්තා හදලා කිව්වා ඇත්තටම යෝගාවචරයෙන් නවක යෝගාවචරයෙන් අපි මේ තොරතුරු බලාපොරොත්තු වීම අසාධාරණයි. කිසි කෙනෙකුට තේරෙන්නේ මේකයි මේ ධර්මයේ කියන්නේ. මේකයි ඥාත පරිඥාව කියලා කිව්වා. යා කියනවා දැක්ක තමයි කියලා. කොහොමද දැක්කේ? දැක්කයි කියලා. කාටවත් කියන්න තේරෙන්නේ නැහැ. ඒක නිසා කමඨාන් සුද්ධ කරනකොට එක හුස්මක විස්තර ලියන්න පටන් අරගත්තොත් එක ප්‍රාශ්වාසික එක ආශ්වාසික එක වමක එක දකුණක ඒවා බොහොම බොළඳ තොරතුරු වගේ තියෙන. ඒක ඇතුලේ මේ විශ්වවිද්‍යාලේ ගිහිලා PhD ලබන තොරතුරු නෑ. මේ පය තියෙනකොට තද වෙන බව තේරෙනවා. හුස්ම ගන්න උණුසුම සිසිලද තේරෙනවා. පිරිමැදෙනවා තේරෙනවා. නමුත් ඒ දේ අස්පනා පිට එතන සිද්ධ වෙන දේ නිසා ඒක බොරු කරන බ්‍රහ්මයටත් බෑනේ. අස්පනා අපිට සිදුවෙන දේ ප්‍රත්‍යක්ෂයි. මේ තමයි ධර්මයේ ඇති හැටිය දකින්න පටන් ගන්න තැන. මේක දැකපු නැති කිසි කෙනෙක් මේ ස්වභාවේ නැහැ. හැබැයි කාටවත් ඔක හෙලි කරන්න බෑ. හෙලි කරනවා කියලා කියන්නේ මේ කමඨාන් සුද්ධ කරන ස්වභාවයෙන් හෙලි කරන්න බෑ. ඒක දෝෂෙකුත් නෙවෙයි. පණ්ඩිත ස්වාමීන් වහන්සේම කියනවා ඒක ගුරුවරයාගේ දෝෂයක් කියලා ගෝලයාගේ දෝෂයක් නෙවෙයි. ඉතින් ගුරුන්නාංශ කරන්නේ ඒකට විවිධ උපක්‍රම යොදමින් ආප්තෝපදේශ දෙමින් කමඨාන් සුද්ධ කරමින් කොහොම හරි යෝගාවචරයට කියලා දෙනවා ධර්මයේ කියන්නේ උඹ ওই දකින්න දේ මිස පොතේ තියෙන සතිපට්ඨානේ නෙවෙයි. පටිච්ච සමුපාදේ නෙවෙයි. චතුරාර්ය සත්‍ය නෙවෙයි උඹ ওই දකින්න එක. කියන්නේ ඒක සැකයි. මොකද මං අභිධර්මේ පාඩම් කරලා නැහැ මට චතුරාර්ය සත්‍ය වැටහිලා නැහැ මට හේතුඵල ධර්ම තේරිලා නැහැ මම අනම්මනම් කියන මේ හුස්ම ගන්නකොට නහය උලන්ටිය හුස්ම ටිකක් වදිනවා කියලා දැනගන්න සතිපට්ඨානෙ ඕනේ නැහනේ පටිච්චසමුප්පාද දැනගන්න ඕනේ නැහනේ නමුත් අර දැනෙන දේ කියන්න විශ්වාසයක් නැහැ කියවෙන්නෙම නැහැ කියවෙන්නෙම නැහැ ඉතින් යාට කටට උත්තර දීදී අහන්න ඕන කරලා කරලා කවදා හරි අරමුණක විස්තර කියන්න ඉගෙන ගත්ත දවසේ ඒ යෝගාවචරය පණින්නේ යෝධ පිම්මා. එයා ඥාත පරිඥාව කියන එකට බහින්. ඊට පස්සේ බලනවා මතුවෙන මතුවෙන අරමුණ ප්‍රිය වේවා අප්‍රිය වේවා ළඟ වේවා දුර වේවා ගුරුසු වේවා තියුම් වේවා ළඟ වර්තමාන වේවා අතීත වේවා අනාගත වේවා මේ පේන අරමුණු විස්තර කිරීමයි මේ ධර්මයේ කියන්නේ. මොකද ඒක කාටවත් බොරු කරන්න බෑ. ඒක නොතේරෙන කවුරක්වත් ඉන්නවා කියන නෙවෙයි මම මේ කියන්නේ කිසිම කෙනෙකුට මේක හෙලි කිරීම ධර්මයේ බව ඥාත ප්‍රඥාව බව පුද්ගලික ලක්ෂණ දැකීම බව තේරෙන්නේ තේරෙන්නේ නැතිකමක් නෙවෙයි මේක හෙලි කිරීම වටිනා දෙයක් විදිහට තේරෙන්නේ මොකද අපි එක එක තැන්වල හරි ප්‍රතිපණ්ඩිතියෝනේ ඒ ඒ ශේෂ්ත්‍ර ලොක්ක නිසා මේ අස්පනා පිට වැටෙන දේ කියන එක ඕක මොකද්ද කියලා ඕකනයිති මොකද්ද කියන හැබැයි ඒක මතු කර ගන්න අමාරුයි. ඉතින් දහසකුත් ක්‍රමවලට අපි හිතමු කොහොම හරි යෝගාවචරයට දැන් හිට වෙනකොට දවස් 3 වෙනකොට ඔලූසන කීප දෙනෙක් ඉන්නවා. එයා උත්සාහ කරනවා ආස්වාස කරනවා මෙහෙම මේ නාස්පුඩුවේ මෙතන වැටෙන ප්‍රසාරණ වලට මෙහෙම වැටෙනවා මේක දිගයි මේක කොටයි මේක උණුසුමයි මේක සිද කියලා අහුලන්න පටන් ගන්නවා. මේ අහුලන්න පටන් ගත්තට පස්සේ හරීම ලේසි කමටහන් සුද්ධ කරන්නේ. යාර කියන්න පුළුවන් දැන් උඹ හරියට නිකම් පිටියට හරියට ප්ලග් එකක් ගහගත්තා වගේ දැන් ප්‍රශ්නයක් නැහැ දැන් කරන්ට් එක එනවා කොච්චර වෙලාවෙ කරන්ට් එකේ තියාගෙන පුළුවන්ද කියලා බලපන් ඒ ගත්ත අරමුණේ ස්වභාව ලක්ෂණ දකිමින් සටහන් ආකාර දකිමින් අරමුණු කී වතාවක් දකින්න පුළුවන් ආස්වාස ප්‍රසාර වම දකුණ පිම්බීම හැකිලිය මේක දකින්න පුළුවන් ගතිය එනකොට ඒ යෝගාවචරයට හම් වෙන ප්‍රධාන ලාභේ එහෙම නැත්නම් මේ ධර්මයේ සැකහැර දැන ගන්නවා කියන්නේ මොන්නම අරමුණක් බලාන හිටියත් ඒක සීක්‍රෙන් වෙනස් එකම අරමුණක් බොහෝ වතාවක් ඇසිපීලෝ හිලා බලාන ප්‍රකනාඩ විතරයි අරමුණේ පෙරලිය විපරිණාමය ඇතිව නැතිව යන බව දකින්න පුළුවන්. මේකට තමයි මේ බුදුරජාණන් වහන්සේ මේ මෙච්චර දුර අපි ගෙනෙන්නේ. gedara dora අයින් කරවලා, අරණ්‍ය අයින් කරලා, කයත් අයින් කරවලා, අරමුණකට හිත දාලා ඒකම බලබල ඉන්න කියන. බලබල හිටියොත් ඔය පැය ගණන් බලන්න ඕනේ තප්පර සුවල්පයක් ඇතුළත මේ දේවල් බොහෝම ශීඝ්‍ර වෙනස් වෙනවා. ඉතින් මේ යෝගාවචරයා දැන් මේ අරමුණකට මනස්කාරය යොදවලා අරමුණක් දැපෙන දමාගෙන ආපాతගත වෙලා ඒ අරමුණේ වෙනස්කම් දකිනකොට ඒ යෝගාවචරයේ තියෙන කසට කෙලෙෂි තමයි වෙනස් වෙන්නේ මගේ සතිය වෙන්න ඇති කැඩෙන්නේ වෙනස් බවටපත් වෙන්නේ සමාධිය වෙන්නද කියලා අරමුණේ වෙනස් වීමට හිත නරක කරගන්න. අරමුණේ වෙනස් වීම වෙනස් වීමක් වශයෙන් දකින්න සතියේ තියෙනවා සමාධිය තියෙනවා කියන විනෝදිතන මේ බලාන ඉන්නකොට ඒ අරමුණ නැති වෙනවා. ඉතින් ඉතින් චෝදනා. ඉතින් කහට. ඉතින් කෙලස්. ඉතින් යෝගාවචර හුඟක් අමාරුවෙන් කියවන්න බෝ කරපු ටික සමාදන් වෙයන්. දැන් ওই අරමුණ දිහාම බලහින බව විශ්වාසද? මේ අරමුණේ එක එකම අරමුණ දෙසරයක් නතු වෙන්නේ නැහැ. ඒක ආව වෙන එකක් කියන්නේ. ඉන්නේ වෙනසට ඉඩ දීලා. එතන මේ වෙනස් වෙන බවට ඉඩ දීලා ඒ ඒ අරමුණ දිහා බලාන ඉන්නවයි කියලා කියන්නේ ඒ යෝගාවචරය මේ ඥාත පරිඥාව ඉඳලා තීර්ණ පරිඥාව කියන මේ කෙල්ලෙක් ලොකු වෙනවා වගේ වැඩි වියපත් වෙන්න ලෑස්ති වෙනවා. එතකොට ඊට පස්සේ තමයි මේ දරුවා සම්පූර්ණත්වයටපත් වෙන්නේ. එතකන් වැඩි වියපත් වෙලා නැහැ. ඒ වගේ මේ ඕනෙම දෙයක් දිහා බලන හිටියොත් වෙනස් වෙනවා. මේකට වෛර කිරුවේ අපි මෙතෙක් කාල. අපි හිතුවේ හැමදාම මේ තරුණකම තරුණ සම අම්මා වගේම දුව හිටි කියලා. ඒකනේ රෙක්සෝන සබන් වල ඉල්ලන්නේ. ඉතින් කට්ටිය ඒකනේ ගාන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකන් රෙක්සෝන ගාලා කියනවා මාව වගේම දුව තරුණකම තරුණ සම යටින් කියන ඇඩ්වර්ටයිස්මන්ට් එකක් අම්මා වගේ ඉන්න දුවලා ඉන්නවනම් කරුණා කරලා අපේ කොන්තරුවට එන්නේ කියලා. ඒ කට්ටිය රෙක්සෝන් ගන්නවද නැද්ද කියන දන්නේ නැහැ. ඇඩ්වර්ටයිස්මන්ට් එකේ තියෙන්නේ මාව වගේම දුව. ඉතින් අපිට ඒ වගේ නිත්‍ය සංඥාවක මෙට්ටහි වෙච්ච මේ මොළ කවදා දැනගනීද මේ වෙනස් වීමයි ස්වභාවය. මේක පිළිගන්නේ බුදුන් අදහන්න කියලා කියනවා. මේක පිළිගන්න ධර්මය අදහන්න කියලා කියන්නේ. ඒක පිළිගත්ත කෙනාට සැක නැතුව කීත හැකි මේ ගුරු උදෘපිච්ච ආස්වාස් ප්‍රසවාසයේ මේ සිවුම් වෙනවා මේ නැති වෙනවා. මේ ආස්වාසයේ පෙනිච්ච හිතට මේ හිතවිලි එනවා. මේ සද්ද ඇහෙන. මේ වේදනාව දැනෙනවා. මේ තම වෙනස් වෙනවා කියන්නේ. මෙතෙක්කල් වෙනස් වුණේ නැහැ මොකද බැලුවේ නැති හින්දා. දැන් ගෙවල් දොරවල් මගාරවල අරණ්‍ය මගාරවල කය මගාරවල අරමුණට හිත දාලා අරමුණෙත් චිත්ත වීතියක් එක දිගට බලනකොට මේ වෙනස් වීම මේ ඒ තරම්ම දකින්න බැරි එකක් නෙවෙයි. නමුත් ඒකට අපි වෛර කරනවා. ඒකට අපි දකින්න කැමැති නෑ. ඒක ඒ විදිහට කියන්න අපේ භාෂාව යොදන්න අපි කැමැති නෑ. බලහන් ඉන්න දේ වෙනස් වෙච්ච ගමන් ඉතින් නඩුවකට තමයි දාන්නේ. චෝදනා පත්‍රයකට දාන්නේ. මේක වෙනස් වීම තමයි බලන්න තියෙන්නේ. වෙනස් වෙන්න වෙන්න බුදුහාමුදුරන්ගේ ගුණේ වැටහෙනවා නම් වෙනස් වෙන්න වෙන්න වෙන්න මේක ධර්මයේ කියන විශ්වාසය ඇති වෙනවා නම් චේතෝ කියලා නැහැ. හිතේ කෙලස් නැහැ. හිතේ කසට නැහැ. හිතේ කසල නැහැ. අපේ හිතේ කොච්චර කසට තියනවද කසල තියනවද කියනවනම් මේ බලාගෙන ඉන්න අරමුණේ මොනම වෙනසක් ආවත් ඇයි ස්වාමීන් වහන්සේ එහෙම වෙන්නේ කියලා අහනවා. ඒක හරියට මේ මම වැරදිකාරයා වගේ නිසා ප්‍රධාන වැරදිකාරයා තමයි කමටහන් දීපු එකනා මේ තියෙන දේ වෙනස් වෙන්න බෑ. ඒ තරම් අපේ හිත මෙට්ටහි වෙලා තියෙන නිත්‍ය සංඥාවෙන් නාස්ති වෙලා තියෙනවා. අනිච්ච සංඥාවට හිත හදාගෙන යනවනම් අපි කියනවා ධර්මයේ පිළිබඳව සද්ධාව තියෙනවා. ඒක එක සැරින් වෙන්නේ නැහැ, එක රැයකින් වෙන්නේ නැහැ. භාවනා කරගෙන කරගෙන යනකොට කවදා හෝ මේ යෝගාවචරයා මේ බලාන හිටියොත් යමක් දිහාක වෙනස් වෙනවා. මෙතෙක්කල් නිත්‍ය වශයෙන් දැක්කේ බලපො නැති නිසා. ඒ නිසා බැලුවොත් වෙනස් වෙනවා කියන එක දැකගෙන ඒක ඒ ලෑස්ති වෙලා ගියම යෝගාවචරයත් ඒක නොදැක ලෑස්ති වෙලා නොගිය යෝගාවචරයත් අතර කතා දෙකක්. සම්පූර්ණ කතා දෙකක්. ඒක නිසා මේ ඥාත පරිඥා වශයෙන් එක එක අරමුණේ තියෙන පෞද්ගලික ලක්ෂණ සටහන් ආකාර සූක්ෂම විදියට බලන යෝගාවචරයගේ සූක්ෂම බාට සාපේක්ෂව ඒ දේවල් සීක්‍රින් වෙනස් වෙනවා. පොදියට බැලුවොත් වෙනස් වෙන්නේ නැහැ. ඝණයට බැලුවොත් වෙනස් වෙන්නේ නැහැ. ඝනේ විනිභෝග කරලා පුංචි කොටසකට දාලා බැලුවොත් ඕනම දෙයක්. තාම පුංචි කොටසට යන්න යන්න ශීඝ්‍ර වෙනසකට ලක් වෙනවා. ඒක තමයි භෞතික විද්‍යාවේ අද අල්ලගෙන තියෙන තැන ඕනෙම අණුවක් පරමාණුවක් පරමාණුක කොටසක් ගත්තොත් ඒක අංශුව කුඩා වෙන්න වෙන්න වේගයක් බාටපත් වෙනවා. තොගේ පිටින් ගන්නකොට ගහක් ගලක් වගේ හෙල්ලෙන්නේ නැතුව පේනවා. අංශු අංශු කඩලා බැලුවොත් ශීඝ්‍ර වෙනසක ඇත්තටම අපි මේකට බයයි. එනිසෝ දැක්කේ නැතිකම නෙවෙයි. මේකට බයයි. ඒ බය එන්න හේතුව සද්ධාව නැතිකම. සද්ධාවින් එක නන කිසි බයක් එන්නේ මේක වෙනවා. මම ඒකට තමයි මේ සුදු ඇඳගෙන ඉන්නේ. ඒකට තමයි සීල් අරගෙන ඉන්නේ. ඒකට තමයි මේ සීලෙදී. ඒ තමයි මේ සද්ධාව තියෙන්නේ. ඒ තමයි මේ සතිය තියෙන්නේ. මම මේ යුද පිටියට ආවේ සන්නද්ධව. ඕන දෙයක් වෙච්චවයි කියලා ඒ තමන් මේ ඇති කරගන්න විශ්වාසය අම්මගෙන් කිරි බිව්වට ලැබෙන්නේ නැහැ. PhD ගත්තට ලැබෙන්නේ නැහැ. ගුරුරෙක් ගාව හිටියට ලැබෙන්නේ නැහැ. උපසම්පදා භාවනකම ලැබුණට ලැබෙන්නේ භාවනා කරන කෙනාට මේක එනවද නොඑනවද කියන එක සම්පූර්ණ හම්බයක්. මේ කිසි කෙනෙකුට ඒ අත්දැකීම් නැතිකම නෙවෙයි තියෙන්නේ. ආනේ ඒ දෘෂ්ටිය ඒ සංකල්පේ නැති නිසා විශේෂයෙන්ම නිච්ච සංඥාවේ බලන නිසා අපි අනිත්‍යයට වෛර කරනවා. ඒ නිසා වෙනසක මේ අනිත්‍යයට බලපු බලිය යුතු දේ නිට්ටියෙන් බලන එක අනිත්‍යයෙන් බලන්න හැරෙන එකට කියනවා අපි තීරණ පරිඥාව කියලා. එයාගේ ජීවිතේ තීරණාත්මක තැනකට එනවා. එයින් පෞල් ජීවිත කන අතෙන් මෙතන බැඳිලා ඉන්න මිනිසුන්ට ඒ වගේ දෙයකට මුහුණ දෙන්න පුළුවන් කමක් නැහැ. මොකද අහල පහල ඉන්න කට්ටිය පැස්සන් ගන්නවා ඒක. උඹ අවල් අවල් වගකීම් තියෙනවා මේ මේ දේවල් තියෙනවා එහෙම යන්න බෑ. කරදීපන් කරත්තෙට ඇදපන් ඇදපන් වෛරෝ බරභාගයේ කියලා ඊට පස්සේ පිටිකට්ටේ කට්ටේ අඳහර පානවා. ඉතින් අපි ගොනාසේ අදිනවා. ඇදලා ඇදලා කිවිලා කිවිලා රිට්ටා යන්දා මැරෙන්න යනකොට ඔය එක එක්කත් නැහැ. ඔය අපි කඹරපු එක එක්කත් නැහැ. හිටියානම් ඌ ඉන්නේ බුදුලේ ගන්න. වෙන මොකටවත් නෙවෙයි. අර මිනිසෙක් මේ විශාල මේ සෙනගකට කතාවක් දීගෙන හිටියලු. ඉතින් කතාව ඇහෙනකොට මිනිස්සු කොට්ටිය ටික ටික යන්න පටන් ගත්තලු. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා දැන් එක මිනිහයිලු ඉන්නේ. ඉතින් අර වරින් වර බන්න ගමන් එක මිනිහ ඊට පස්සේ කිව්වලු තමුසෙට විතරයි යෝයි මම මේ කියන එක තේරෙන්නේ අනික ඔක්කොම මැට්ටෝ. ඉතින් ගියයි කියලා. සර් මේ කතා ඉවර කරන මේ මයික් එක ගෙනියන්න මම ඉන්නේ කිව්වලු. <laughs> මම තමයි මයික් එකයි තිකාරයි. ඒ වගේ අපිත් භාවනා කරගෙන යනකොට මේක වැටහෙනකොට මේ අනිත්‍යතාවය වැටහෙනකොට ඒක කාගෙන ඉන්න පුළුවන් නම් කිසි කෙනෙකුට වග වෙච්ච කෙනෙකුට කවදාකවත් කරන්න බෑ නිසා බුදුසසුනේ සඳහන් කරන සද්ධාව නැති කෙනාට මේ කියන ආතප්පමන්්වාය අනුയോഗමන්්වාය සාතච්චමන්්වාය ප්‍රධානමන්්වාය කරන්න බෑ. අවතරමට වග වෙලා ඉන්න කෙනාට බැඳීම් වගකීම් තියෙන එකනට මේ සියල්ල වෙනස් වෙන බව දැක දැක වෙනස් වෙනවා කියලා පිළිගන්න බෑ. ඉතින් ඒ සඳහා අර ගීකෙන් වෙන්වීම, අරණ්‍යයෙන් වෙන්වීම, කයින් වෙන්වීම තිබුණොත් විතරක් අරමුණේ වෙනස් වීම දැක ගන්න පුළුවන්. ඒ නිසා දැකලා නැති එක නෙමෙයි මෙතන ප්‍රශ්න තියෙන්නේ. සංසාර ගානක් දැකලා ඇති. අපිට ඒක බාර ගන්න බෑ. මොකද අපි එක එක නාට වග වෙලා. ඒ වග වෙන්නෙම බුදුන් ගැන විශ්වාසය නැති නිසා. ඒ වග වෙන්නෙම ධර්ම ගැන විශ්වාසය නැති නිසා. ධර්මයේ දන්නේ කනට ওই කිසි කෙනෙකුට වෙන වගකීමකට වැඩිය ධම්මෝ විනානත්ති පිතාත මාතා කියලා පසු කාලින ආචාර්යවරු දෙනවා ධර්මයෙන් තොරමට මවෙක් පියෙක් නැත. ධර්මයමයි මව්පියෝ. එතකොට ධර්මයේ එන්න පටන් ගන්නවා. එතකොට යාට තේරෙනවා මේ ධර්මයේ තියෙන මේ ස්වකහාත ගුණය මේකේ ආරම්භක වූ ඥාත පරිඥාවත් මංගලයි. කල්යාණයි. හිතසුවයි. අපිට මේ ගෙවල් දොරවල් ඉන්න අමුදරුවේ රත්තරන් මිනිමුතු වල තියෙන මේ කසල නිසා මේ කසට නිසා අපිට ඥාත පරිඥා පූර්ණ වශයෙන් ලැබෙන්නේ ඊට පස්සේ ඊට භයානක පියවරක් තමයි තීර්ණ පරිඥාව. අපි මේ බලාගෙන ඉන්න සියලු දේම වෙනස් වෙන සුළුයි. අපි මේ විශ්වාසය තියලා තියෙන සියල්ලම වෙනස් වෙන සුළුයි. නමුත් ඒ වෙනස් වෙන සුළු බව කියන මේ ධර්මය වෙනස් වෙන සුළු බව කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. අනිත්‍ය භාවයේ නිට්ටයයි. ඒක තමයි ධර්මය කියලා කියන්නේ. අපි මේ වෙනස් වෙනවා. වෙනස් වෙනවා කියන අනිත්‍යතාවය කියලා ගත්තේ කවදා ලෝක වෙනස් වෙනවා. බුදුහාමුදුරු හිටියත් වෙනස් වෙන්නේ නැහැ. බුදුහාමුදුරු නැතත් වෙනස් වෙනවා. අපි මැරුණත් ඒක වෙනස් වෙන්නේ වෙනස් වෙන බව වෙනස් වෙන්නේ මේක මනසකට දාන්න බෑ. අපි හිතන්නේ වෙනස් වෙන බවත් වෙනස් වෙන කරන්නේ වෙනස් වෙන බව කවදාත් වෙනස් වෙන්නේ නැහැ. ආන්න ඒක තේරුම් ගත්තට පස්සේ එනවා අපි යමක් නිට්ටයයි කියලා මෙතෙක් කල් හිතාගෙන පණිදිහක් ප්‍රාර්ථනාවක් ඉදිරි ගමනක් ගැන හිතුවනම් ඒ සියල්ල බලාපොරොත්තු සුන්වන සුළුයි. ඒ නිසා අපි වැඩි බලාපොරොත්තු තිබේකන වැඩි බලාපොරොත්තු සුන්වීමකින් මරණයටපත් වෙනවා. මැරෙන්නේ ඉස්සෙල්ලා ධර්මයේ ගැන විශ්වාස කරලා මේ අපි එකතු කරන මේ කුණු කන්දල් ටික කසට බව කහල බව දැනගෙන චිත්තක්ෂණයකට හෝ ධර්මයේ නාමයෙන් මේ කුණු කන්දල් අනිත්‍යයි ධර්මය නිට්ටයයි කියන දේ මේ මාරුව සිද්ධ වෙන්නේ භාවනා කරන පිරිසෙන් ඉතාමත්ම සුළු පිරිසකට. ඒක බුදුහාමරන් කාලෙත් එහෙමයි. අදත් එහෙමයි. හරියට අර කණ කැස්පෑවම යේසුදෙන් අහන බල අහස බලන්නා වගේ තමයි මනුසකම ලැබීමත්. නමුත් මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ වෙනස් වෙන බව පිළිගන්න පුළුවන්කම මෙච්චර මූණට දමලා ගහද්දී මෙච්චර ප්‍රසිද්ධ වෙච්චි විශාල පෞරුෂත්වයක් ඕන. විශාල ඇදහිල්ලක් ඕන. විශාල අදිමොක්කයක් කියලා එකට කියනවා නිශ්චිත භාවය. අදිමුඛය කියන්නේ පෙර දැක්මක් තියෙනවා ඉස්සරහට මම රැස් කරන දේත් සියල්ල විනාශ වෙන සුළුයි. එනිසා වා කෙරුවට ප්‍රශ්නයක් නෑ හැබැයි අනවශ්‍ය බැඳීම් තියාගන්න එපා. අනවශ්‍ය විහෙසන කරන්න යන්න එපා. මේක නිට්යයි සුඛයි සුබයි කියලා හොඳටම බුදුරජාණන් සඳහන් කර තියෙනවා එන්න හරියක් දුක් එන්නේ අපට අපි මේ නිට්යයි සුඛයි සුබයි කියපු දේ පොලිසින් පමණයි. අපි දන්නේ නැති කිසිම දවසක කිසිම දෙයකින් අපට දුක් ඇවිල්ලා නැහැ. අපි දන්න අපේම කට්ටිය වලින් තමයි දුකේ. පෙමතෝ ජායති සෝකෝ. තණ්හාය ජායති සෝකෝ. යමක් තණ්හා වශයෙන් යමක් ප්‍රේම වශයෙන් අපි මේක උඹේ මගේ නෙවෙයි මේක මගේ කියවනම් මගේ කියප එකෙන් විතරයි දුක එන්නේ. අපි හිතන්නේ නෙවෙයි. මේ හදිස්සියකට අතමාරුට හරි ගන්න ඉන්නේ අපේ කට්ටිය කියලා. එහෙම නැත්නම් අපේ කට්ටිය තමයි මේ මරණදී ඇවිල්ලා උදව් කරන්නේ. ලෙඩකදී වේදී උදව් වෙන්නේ. උන් එනවා මරගෙදරට බලන්න ඇත්තටම මැරිලාද කියලා බලන්න. මේක බොරු කරනවනේ. ඇවිල්ලා මිනි පෙට්ටියට පස් ටිකක් දාලා යන්නේ ෂුවර් පස් ටික දාලා පාගලා යන්නේ ඊට පස්සේ ෂුවර් ඊට පස්සේ නිකමට හරි මැරිච් එකා ගෙදර આવොත් මොකද කරන්න කියලා දන්නවද අම්මෝ මාතරින් ගින්නේ කට්ටන්ඩියෝ කිනලා අරක පොරොප්ප ගහලා යට ගහලා කරදී වලල්ලෙන් එහා පැත්තට ගිහලා දාන ඕගොල්ලෝ ගියාට පස්සේ එන්න නම් එපා ගොයියෝ ওই තියෙන ප්‍රේම සම්බන්ධකම් තියාගෙන යනකොට අකුලගෙන යන්න ආවොත් දුම්බල ගන්නවා. පුදුම නැම්බ නැම්බ නෑදෑකමක් තියෙන අපට. පුදුමාකාර නෑදෑකමක් තියෙන. මැරෙන්න ඉස්සලවත් මේ ටික තේරුම් ගන්න පුළුවන් නම් මේ අල්ලගෙන තියෙන ඔක්කොම අර පිටිපස්සේන වාහනේ තෙත බනිස් කිඩිය වගේ අපි මේවා ගැන විශ්වාස කරනන්නේ මොකද ධර්මය ගැන විශ්වාසයක් නැතිකම. ඉතින් තීරණ පරිඥාවට ආපු කෙනා තාමත් කනවා තාමත් බොනවා. තාමත් අඳිනවා. තාමත් වස්තු භෝග තියෙනවා. ඒව ගැන වැඩි විශ්වාසයක් නැහැ. ඒව වෙනස් වෙන සුළු. ඒ වෙනකොට ධර්මයෙන් හම්බ වෙන අපිට විශාල ආලෝකයක්. මේ අනිත්‍යතාවය කියන එක අමතක කරන්න එක චිත්තක්ෂණයක බෑ. ඉඳගෙන හිටියත් බෑ, ඇවිද්දත් බෑ, කෑවත් බීවත් ආවත් ගියත් හැම ඉරියව්වකම ඉරියව් වෙනස් වෙන හැම වෙලාවකම පේනවා මේ අනිත්‍යතාවය. ඉතින් ඒකට දඹදිව යන්න ඕන කමක්වත් ත්‍රිපිටකය ඉගෙන ගන්න ඕන කමක්වත් අරණ්‍යගත වෙලා පැවිදි වෙන්න ඕන කමක්වත් නැහැ. తాවකාලිකව පැවිදුණත් తాවකාලිකව අරණ්‍යගත වුණත් ඇති. නමුත් මේක දැනිච්ච දේ මේ තීරණ පරිඥාව නැත්නම් මජ්ජේ කල්යාණය කියලා සමාලාට මේක සඳහන් කරනවා. මේ කල්යාණය අදාහ ගන්න දෘෂ්ටියක් වශයෙන් තිබුණු මේ නිට්ටයයි කියන එක අයින් කරගන්න සම්මා සංකප්පේ මතු කරගන්න අවශ්‍ය සියලු පිං සියලු දෙනාටම සමාකාරව තියෙනවා. නමුත් මේ අල්ලගත්තු කුණු කන්දල් ටික නිසා මේ චේතෝ කීල නිසා හිතේ කෙලස් නිසා හිතේ මේ තියෙන මොනවද කියන්නේ කසල නිසා අපි මේ ධර්මේ පොඩ්ඩක් පැත්තකින් තියනවා මේ කසල ටික හොදලා මේ අසුචි වල මැණික් හම්බ වෙනකන් අතකගා ඉඳලා කියනවා පස්සේ ඉන්නම් බණ භාවනා කරන්න මේ කසල ටික අවශ්‍යයි ඒ නිසා අපි කාටද ඡන්ද දෙන්නේ කාටද කඩුව දෙන්නේ කාටද කොපුව දෙන්නේ කියලා බැලුවොත් අපේ තියෙන මේ අවිශ්වාස භාවය එහෙම නැත්නම් අනිවි අවිනිශ්චිත ශක්තිය නිසා බුදු වෙලත් බුදුරජාණන් වහන්සේ බණ නොකියන්න අදිෂ්ඨාන කරා. කාට කියලා දෙන්නද මේක? ඒ විශ්ව මේ තමන්ගේ වස්තුවට තමන්ගේ දරුවට ඔක්කොටම බැඳිලා ඒකත් අමාරුවෙන් හම්බ කරපු දෙයනේ. ඉතින් මේ මිනිස්සේ ඔක්කොම අතහැරලා මේ ධර්මයේ පෙන්වන අනිත්‍යතාවය පිළිගන්න කැමති වෙයිද? බුදු වෙනකම්ම නම් කිව්වේ බුද්ධෝ අම්බෝධිස්සාමි මුත්තෝ අම්මෝචේ පරේ තින්නෝ අන්තාරේස්සාමි සංසාරෝගා මහබ්බය මම බුදු වෙමි අනිත් අය බුදු කරවන්නේ මේ මම ඊතර වන්නේ මේ අනිත් අය ඊතර කරවන්නේ මේ එහෙම මේ සංසාරෝගේ අමාරු කියලා බුදු වුණාට පස්සේ තේරුණා කට්ටිය බුදුහාමුදුරුවෝ අහනට වැඩිය මයිකල් ජැක්සන් අහන්න කැමැති නන්දමාලනීට කැමැති මම ගාමිණී පොන්සේකට මාල්ලි පොන්සේකට කැමැති බුදුහාමුදුරුත් එක්ක පස්සේ ගනුදෙනු කරතයි. ඒ තරම්ම අවිශ්වාසයි. නිසා මජ්ජේ කල්යාණයට ගිහිල්ලා ආදි කල්යාණය කියලා කියන මේ අහන වෙලාවේ හම්බෙන මේ මංගල ස්වභාවය කී දෙනෙකුටද ලෝකේ ධර්මයක් අහපුවාම සකස් කරලා බණක් අහන්න පුළුවන්කමක් හෝ අවශ්‍යතාවයක් තියෙන කියලා බලන්න. ඒක අමාරු පොවන්න බෑ. මොන විදිහෙන්වත් පොවන්න බෑ. ඒ ධර්මයේ දෝෂයක්වත් ඒ මන දෙක දින ගතියක්වත් නෙවෙයි. හදලා තියෙන්නෙම ලෝකේ ඒක මහා කාල කණි දෙයක් යා. ඊට පස්සේ මේ අනිත්‍ය වැටහෙනකොට ඒක මේ ධර්මයේ විශාලම ත්‍රිලක්ෂණයේ පළවෙනිම මේ සන්තති ලක්ෂණය මේ වැටහෙන වෙලාව. ඒ නිසා ඔය වෙලාවේදී බාධා කරන්න එපා, සැක කරන්න එපා, ඇයි කියලා අහන්න එපා. ඔක එන්න දෙන්න. ඔක දිගටම ඔය වෙනස් වෙන දෙයට, ගොජේට, ඔය නලියන ගතියට යන්න දෙන්න බැරි වෙලා තියෙන්නේ අපිට සැකයක් තියෙනවා ඇත් දෙක අරලා බලන්න හිතෙනවා මේ මේක කමටහන සුද්ධ කරන ගියොත් හොඳයි භාවනා පොඩ්ඩක් නතර කරන්න ඕන සැකේ කවදා හරි මේ කට්ටේ පැන්නොයි කියලා හිතමු මේ අනිත්‍යතාවය මේ පය තියන්න තරම් දෙයක් නෑ මේක මේ මඩ ගොහරුවක් මෙතන තියෙන්නේ මඩේ හිටපු ඉන්න වගේ මොනම දෙයක්වත් විශ්වාස කරගන්න බෑ කියලා තේරුම් ගැනීමම දුකක් මේ නිත්‍ය දේවල් අල්ලාන තොරන් ගහණ්ඩයි සලසුන් හදණ්ඩයි අනාගත සලසුන් හැදීම තමයි අපි මේ මනෝලෝකය කියලා කියන්නේ. මේ දේවල් වෙනස් වෙනවා කියලා දැකීමම දුකක් නිසා ඒ මිනිසයා සැපසවීමේ ව්‍යාපාරයක ගත කරන්නේ. මජ්ජේ කල්යාණයේ තියෙන මේ කල්යාණ ශක්තිය දකින්ද අපිට පෞරුෂත්වයක් නැහැ. පේන්නේ නැතිකම නෙවෙයි තියෙන්නේ නැතිකම නෙවෙයි තියෙන්නේ. ඒක දැක්කොත් කවදා හෝ එයාට තේරෙනවා මේ දුක්ඛ වැටහෙන පමණ තමයි ධර්මේ වැටහීම තියෙන්නේ. භාවනා කරනකොට අපි තුන් කකුල රිදෙනවා. ඉතින් යෝගාවචරකෙත් මේ කකුල දින නිසා මට ආනාපානෙ බලන්න බෑ කියලා. ඒ යෝගාවචර කියලා දෙන්න තියෙන්නේ කකුල රිදෙන්නේ නැතුව පේන ආනාපානට වැඩිය ලුසාල සතියක් ශක්තියක් අවශ්‍ය කකුල රිදෙද්දී ආනාපානෙ බලන්න. ඒ නිසා පුළුවන් ද බලන්න ඒ කකුල වේදන නැති කරන එක නෙමෙයි. මේ කකුල වේදනාව තියෙනකොට තියෙන ආනාපානයයි <clears throat> වේදනාවක් නැති ආනාපාන අතර වෙනසක් තියෙනවද කියලා බලන්න කිව්වොත් කී දෙනෙක් තේරුම් ගන්නේද කියලා හිතන්න. සද්ද ඇහෙද්දි කරන ආනාපානය හොඳයි නිස්සද්ද වෙන තැන කානාපානට වැඩි. හිතවිලි නැතුව ඒකාරාශීව කරන ආනාපාන වෙන්නද හිතවිලි අතරමැද කරන ආනාපාන කියලා කිව්වොත් ඉතින් ඒ යෝගාවචරය හිතන්නේ මේක ඉල්ලලා ඇඟට කරදර දමා ගැනීමක් කියලා. ඉතින් ඒක හරියට කියනවා වගේ නිකන් වාහන නැති පාරක නම් මට ඩ්‍රයිවිං කරන්න පුළුවන්. වාහන තියෙන පාරක මට බෑ මට ඩ්‍රයිවිං පෝස්ට් එකක් දෙන්න කියලා කවුද දෙන්නේ? වාහන නැති පාරේ තමයි මම පුරුදු වුණේ. නමුත් දැන් යන්න බෑ. වාහන තියෙන තැන කන්නේ වගේ යෝගාචරය ටික ටික හරි. මේ ධර්මයේ වැටෙනකොට සද්ධාව ඇති වෙනකොට ওই සද්ද ටිකක් තිබුණාට පාවා දෙන්නේ නැහැ සටන. වේදනා ටිකක් තිබුණාට පාවා දෙන්නේ නැහැ සටන. හිතිල් ටිකක් කාට පාවා දෙන්නේ නැහැ. ඒක යා අභියෝගයකට ගන්න. එතකොට ඒකේන සද්ද ගැන වේදනා ගැන හිතවිලි ගැන සඳහන් කරන්නේ පරිවේශණයකට හම්බෙච්ච අමුද්‍රව්‍ය ටිකක් වගේ. අනේ කොහොමද සෝන්ස සද්ද නැති කරන්නේ? අනේ කොහොමද වේදනා නැති කරන්නේ කියන ඔය චරිචුරු අඬාවෝ ගෑවිලි නෑ. ආනේ ඒකෙන් තේරෙනවා ඔය ගෙහෙල් ගහ ගන්නද මේ ගොනා යන්නේ පොල් ගහ ගන්නද කියලා. ඒක තමයි කමඨාන් සුද්ධ කිරීමේදී කියන්නේ. කොයි වෙලාවක හරි මේ යෝගාවචරයයේ අපහසුතා තිබියදිත් සටන පාවා නොදී යෑමට කෙලින්ම බලපාන්නේ සැකේ නැතිකම. නිසක ගතිය. එතකොට ඒක අදිමොක්කේ කියලා බලවත් චෛසිකයක් බාටපත් වෙනවා. ඒක ගියාට පස්සේ හට තේනවා මේ දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් මේ ලෝකේ නැත්තුවම බෑ කියලා බදාගෙන ඉන්න මොනවද තියෙන්නේ කියලා. කබඩ් එක දාලා ලොක් කරලා තියන්න මොනවද තියෙන්නේ? මේ තියාගෙන ඉන්න හැම තියක්ම කසලක් කහටක් වදයක් නඩත්තු අපෙන් ඉල්ලනවා කරන සත්ත පහක තේරයක් නැහැ. දැන් මෙහාට පස්සේ බලන්න බොක්ක පැලෙන්න බත් තියෙනවනේ මේ. ඔය බදගෙන ගෙදර ගිහිල්ලා පාටි දාගෙන කෑවේ නැතුවට කන්න ටික හම්බ වෙනවා. මේක හිතන්නාද පැදුරක් හම්බ වෙයි. ඔය සරල ජීවිතයක් ගත කරපුවා ඉවරයි. ගෙදර වල ගිහිල්ලා මොන්න තරම් ගෙවල් හදාගෙන ඇඳුම් හඳගෙන කාගෙන බීගෙන නටන්න ගියාම කොයි එකාත් කන්නේ දවසට Tamange ඔලු gediye තරම් විතර බත් එකක් නේ කොච්චර දෙල්ලම් කරාද? ඕකට ඔච්චර නටන්න ඕනේද? ඔච්චර නැහින්න ඕනේද? අනිත් මේ වගේ තැනකට ආවට පස්සේ මිනිස්සු දීලා වඳිනවනේ අපා. තව ටිකක් බෙදා ගන්න කියනවා. මේ තරමට ආර්ථික විද්‍යාව තේරෙන්නේ නැද්ද කියලා හිතෙනවා. ඒ වුණත් ඉන්නේ දැන් මේ අවුරුදු ගන්න ගෙදර යන්නේ කොයි වෙලාවෙද කියලා බලන් ඉන්නේ. අර ගෙදර ගිහලා කැවුම් කන්න. මේ නිකන් හිඟාගෙන කනකොට හම්බ වෙන මේ පින්ඳ වාදයකට ගියාම හම්බ වෙන කෑම තරම් වටින දෙයක් හිඟා කනකොට තරම් හම්බ වෙන කෑම තරම් වටින දෙයක් ලෝකෙම නෑ බුදුහාමිකට කියන්නේ බුද්ධ භෝගී කියලා. විසි කරපු රෙදි කෑල්ලක් කරන ඒක මහලා හරි ගසලා අඳින සිවුර පාන්සු කුල සිවුර සක්විති රජකමට වැඩිය වටිනවා. කවුරු අරි හදලා මෙන්න මේක හිටපන් කියලා පූජා කරන කුටිය gedara ඔය අපි ගෘහ නිර්මාණ ශිල්ප දාලා හදන කොයි එකකටත් වැඩිය වටන නිකන් ඊටත් වැඩිය වටනවා ගහක් මුල ගල් ලෙනක් ඇතුලේ ඉන්නවනේ. බෙහෙත් පිළිකරත් Tamange මෝත්‍රා ටික පාවිච්චි කරනවා නම් ওই මොන බෙහෙතක්වත් ඕනේ. ඒක අපිට ස්වභාවයෙන් හම්බෙච්ච දේ. බුදුහාමර කියනවා පූති මුත්ත බෙහෙතජන් නිසාය පබ්බජ්ජා. ඔය එකෙකුටවත් පිටිපස්සේ යන්න ඕන ගමන් නැහැ. ඉතින් මේ ඔක්කොම ටික තියාගෙන අපි මේ සැලසුම් හදනවා. මේ ෆුඩ් සයන්ස් කියලා එකක් හදාගෙන ආහාර ලෝකයක් හදාගන්න. ඇඳුම් වලට අද ලංකාවේ කරන විකාර වැඩක බැලුවොත් අද ලංකාවේ පළවෙනිම ආර්ථිකය ලැබිලා තියෙන ඇඳුම් කර්මාන්තය. අපේ කෙල්ලෝ පිටරට ගිහිල්ලා කඹරනවා. ඇඳුම් වහන්න. කෝටා එක එනකම් බලන්න. අපේ තෙල් පොල් ට්‍රබල් ආර්ථිකය ගිහිල්ලා තියෙන දැන්. ගෙවල් දොරල හදන්න ගියාම සාමාන්‍ය පිටරට ගිය මිනිස්සු බැලුවොත් අවුරුදු 23ක් 24ක් ණයයි. මොකද ලෝන් එකක් අරගන්නවා, ගෙයක් හදනවා. ඉතින් රජ ගෙදරක වගේ තමයි ඉන්නේ හැබැයි බොක්කේ බත් නැහැ. ගෙවල් වලට ගෙවනවා. ඉතින් ගෙවල ඉවරනාට පස්සේ රජ වෙයි කියලා හිතනවා අනේ ඊට ඉස්සෙල්ලා මැරලා යනවා. අර ගේ ඇතුළේ ඉති ලස්සන බටේට හිත දාලා මෙහෙම කරලා මිනිය තියලා තියෙනවා. මිනිය තියන්න දෙනක් හදාගන්නම් හොඳයි. මේ වාගේ මේ කාමයේ අපිට බැඳගෙන වැද දෙද්දී ධර්මයෙන් දෙන්නා වූ මේ නිර්ාමිෂ සුඛය දැක ගන්න බැරිකම නිසා බැරි වෙලා තියෙන සද්ධාව නැතිකම නිසා ඒක තේරුණාට පස්සේ තේරෙනවා බුදුරජාණන් වහන්සේ මේ අපිට දෙන දේ අම්මා අප්පවත් දීපු නැති දෙයක්. හිතන්නවත් බැරි දෙයක් තියෙන්නේ. ඒක අත්දකලා නැතුවත් නෙමෙයි. මේ සැකේ තියෙන වාසිය. සැකේ තියෙන අවාසිය. ඒක නිසා ඒ කිනාට තේරෙනවා මම ඉදිරියට සැලසුම් කරනවා කියලා මේ වර්මාන චිත්තක්ෂණේ පසාරු කරගෙන ඉදිරියට ගිහිල්ලා හදන හැම සැලසුමකට මේ හේතු වෙලා තියෙන්නේ. මම මේ හදන හැම දෙයක්ම විනාශ වෙනවා කියන එක දන්නේ නැතිකම. දන්නවනම් එයා පහාන පරිඥාවට යනවා මේ දේවල් අතහැරලා ප්‍රයෝජනේ සලකලා දේවල් පාවිච්චි කරනකොට සක්විති රජ කෙනෙක් වගේ ඉන්න පුළුවන්. මේ කරන්න තියෙන වැඩ වලින් වර්තමාන මොහොතත් වසුරු හෙලා ගන්න ගියාම ඒ කිනා ප්‍රහාණ පරිඥාව නෙවෙයි කරන්නේ මේ අල්ල බදා ගැනීම. ඒ නිසා ධර්මයේ තියෙන ආදි කල්යාණ, මජ්ජේ කල්යාණ, පරියෝසాన කල්යාණ. පටන් අර ගන්නකොට මොකක් හෝ අරමුණට හිත යොදලා ඒ අරමුණේ තියෙන සුවිශේෂී ලක්ෂණ දැනගන්න අපි බණ අහන්න ඕනේ. කර්මතාන් සුද්ධ කරන්න. එතකොට අපිට දැනුමක් ලැබෙනවා. මොන වස්තුවකට හෝ අවධානය යොමු කරොත් අපිට ලෝකය අමතක කරන්න පුළුවන්. කාණික නැවතත් කියනවා. එක වස්තුවකට අවධානය යොමු කරොත් ලෝකය අමතක කරන්න පුළුවන්. ඒක ලොකුම දාණය. ජීවිතේ කරන එකම ලොකුම දාණය තමයි එක වස්තුවකට අවධානය යොමු කරලා ලෝකය අතාරිනවා. ඒක දිගට දිගට පවත්නකොට ලැබෙන ආනිසංසය තමයි මේ කියන වස්තුවේ වෙනස් වීම පේන. ඒ වෙනස් වීම පේනකම්ම අපි කියනවා ආදි කල්යාණි කියලා. ඊට පස්සේ මේ වෙනස් වෙන බව ලෑස්ති වෙලා ගිහිල්ලා බැලුවොත් අනිත්‍යතාවය මේ වස්තුවේ තියෙන කොයි වස්තුවේ තියෙන. ඒකට හිත සූදානම් වෙනකොට ඊට වඩා බොහෝ මෝරච්ච ගතියකට එනවා. අපි බලන්නේ මේ යමක් දිහා. මේක නිට්ටයයි සුඛයි සුබයි නෙවෙයි. අනිත්‍ය වෙනස් වෙන සුළුයි කියලා. එහෙමනම් අපි මොකට සැලසුම් කරන්නේ? කරන හැම සැලසුමක්ම මේ කැඩෙන ගෙවල් වලට එහෙම නැත්නම් මේ වැල්ලේ හදන මාලිගාව වලටනේ. ඒක නිසා අපේ හිංගල කවිය නැත්නම් සිංහල කවිය ලියනවා කන්දේ gedara nai deetai කියන්නේ කැඩෙන ගෙවල් නුඹ මොකටද හදන්නේ? ගයක් කර ගයක් නාදා සිටින්නේ ගෙන් ගියදා ගෙට ගිනිලා තැවෙන්නේ. ඔබ හදන හැම ගයක්ම ගෙට ගිනිලාලත් ඇවෙන්න වෙනවා. ඒ නිසා ගෙවල් හදපන්. ඒක කැඩෙන බව දැනගන්න. ඉතින් මේක හරීම ආර්ථික විද්‍යාවට හරි භයානක පහරක්. නව නිර්මාණ ශිල්පීන්ට හරි භයානක පාරක්. ප්‍රගතිශීලීන්ට භයානක පාරක්. මොන දේ කරන්න ගියත් කරන්න ඕනේ නිර්මාණයක් දාලා කරන්න හැබැයි මම නිත්‍යයි සුඛයි සුබයි කියන්නේ නැතුව මේක ඇතහැරිච්ච හිතකින් කොස් කපනකොට පොල් තෙල් ගාගෙන කොස් කපනවා වගේ අතහැරිච්ච හිතකින් කරන්න ගියා නම් අපි අතර මෙච්චර යුද්ධ තියෙයිද? අපහතර මේ තරම් මූල ධර්මවාදීන් වශයෙන් අරාගම මේ ආගම කඩාකුට්ටි කඩේ කඩයිද? මේ තරම්ම ආර්ථිකයේ විෂමාකාරෝ බෙදී යයිද? අද ඇමරිකාවේ 100ට 1ක ජනතාව මුළු ආර්ථිකයේ 160ක් විතර පරිභෝග කරනවා කරගන්න දෙයක් නැතුව. ඊට පස්සේ 90ක් ජනතාව රජුල්ලා තියෙන රොඩ කාලා තුන් වේල බේර ගන්න බැරුව කී ලක්ෂයක් රැට නිින්දට යනවද බඩගින්නේ අර මිනිස්සුර අන්තිම සුඛෝපභෝගී ඉඳදී මේ දර්ශනේ වැරද්දනේ බුදුජාන් වහන්සේ කියන මේ ක්‍රමේ හැටියට හැම කෙනා අතරම මේ මුත්තිට්ටු ක්‍රමය එහෙම නැත්නම් මේ සාංගික භාවන දානේ ක්‍රමය නැත්නම් මේ පින්නපාත ක්‍රමය ආවට පස්සේ පුළුවන් එක බැරි කාට දෙනවා බැලි එකත් කනවා. එතකොට ආර්ථිකයේ මේ විෂමතාවය එන්න බෑ. මේ තරම් සැලසුම් කරන්න හදනකොට මේ තන්නිකර මධ්‍යම ආර්ථික යුගයේ ආර්ථික ක්‍රමය කියලා කියන්නේ සූරා කෑමේ ඉහළම කෙලවර. අපි මේ තව ආසාවෙන් යන්න හදන්නේ එතෙන්ට. මේ රට දියුණු කරනවායි කියලා යන්න හදන්නේ තන්නිකර සූරා කෑමේ ක්‍රමයක් කොච්චරද කියනවා පොළවේ ඇතුලේ තියෙන කුණු කන්දල් පවා ඇදලා අරගෙන පොළොව රත් කරන. පරිසරයේ කෙලසනවා. මේ එක පෙරේතෙකුට බෑනේ කො නතර කරන්න. පුළුවන් නම් හදන්න ගන්න සල්සුවක් දාන්න ගන්න බඳ පරිසර රත්තරන් එක නතර කරන්න. පරිසර කෙලසන එක නතර කරන්න. දූෂණය වෙන එක හිත නරක කරන්න. නිසා එක්කෙනෙකුට පුළුවන්. එක්කෙනෙකුට පුළුවන් තමන් පරිසරය කෙලසන්නේ. තමන් හිත දූෂ්‍ය කරගන්නේ, චේතෝ කීල වවන්නේ. පුළුවන් තරම මේ අරමුණේ හිත තියලා. ඒක වෙනස් වීමට ඉඩ තියලා කොයි එක අල්ලන්න ගියත් ඉස්සරහට අල්ලන්න ගියත් ඕක තමයි හම්බ වෙන්නේ කියලා. මේ ලද දෙයින් සතුට වෙනවා කියලා අපි ළඟ තියෙනවනේ මේ සිංහල ගතිය. ඒකට පොඩ්ඩක් ගියොත් මේ මිනිස්සුන් අතර සමතේ මේක බෙදී යන්න පටන් ගන්නවා. ඒකට බෞද්ධ ආර්ථික විද්‍යාව කියලා කියන්නේ. මේ කියලා දෙන්නත් බෑ. මොකද ඒ තරමටම අන්ධ වෙලා තියෙන අපි අරූ මරාගෙන මූ කණේ සූරාකාමේ ක්‍රමයක්. ධර්ම නොදන්න නිසා අසත්පුරුෂ සංසේවනයේ නිසා අපේ දරුවන්ට කරන සාපේ ගැන පොඩ්ඩක් හිතන්න. අපේ දරුවන්ට අපි මොකද්ද උගන්වන්නේ? උණ්ඩ තියෙයිද ගැලවීමක්. මේ දෙමාපියන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වුණොත් උන් මකරවේ බවටපත් වෙනවා. පෙරේතයෝ බවටපත් වෙනවා. විසාචයෝ බවටපත් වෙනවා. කොච්චර කෑවත් මදි. උණ්ඩ දෙන්න පුළුවන් වෙයිද මේ ධර්මයේ තියෙන සැකහැරලා මේ වටිනා දෙයක් මේ තියෙන ලද දෙයින් සතුටු වෙන්න කියලා. දෙන්න බැරි අපේ දෝෂේ. අපි දෙන්න හදන්නේ මේ කුට්ටි කඩා ගන්න ක්‍රමය. සූරා කන ක්‍රමය. ඒක නිසායි බුදුරජාණන්සේ සඳහන් කරන මේ සද්ධාව නැතිකම ඇවිල්ලා තියෙන අහම්බෙත් නෙවෙයි අසත් ධර්මයේ ඇහිම නිසා. අසත් ධර්මයේ අහන්න හම්බුනේ අහම්බෙන් නෙවෙයි අසත්පුරුෂ සංසේවනයේ නිසා. ඒක නිසා ඉස්සෙල්ලා සද්ධර්ම ශ්‍රවණේ අසත්පුරුෂ සංසේවනයේ කියලා අපි බුදුන්ගේ සද්ධාව තියෙනවා. ඊට පස්සේ සද්ධර්ම ශ්‍රවණේ කියලා ධර්මයේ කෙරේ සද්ධාව තියෙනවා. අරකින් මේකට පොඩි ගලණයක් තියෙනවා. එහෙම වෙනකොට අපිට ලැබෙන ලාභය තමයි ප්‍රධානමන්වාය, අනුയോഗමන්වාය, සාතච්චමන්වාය, ආතප්පමන්වාය. වෙනසට වඩා භාවනා කරන්න හිතෙනවා. වෙනසට වඩා ටිකක් නිතිපතා කරන්න හිතෙනවා. වෙනදට වඩා නැවත නැවත මේ කරන්න හිතෙනවා කම්මැලි වුණත් එතකොට අපිට හිතා ගන්න පුළුවන් ඔන්න හිතේ අර කසට අර කෙලෙස් දුරු වෙනවා ධර්මයේ මොකද්ද විදිහකට මොහොදු වෙන්න පටන් ගන්නවා. ඉතින් කාට හරි හිතෙනවද? කාට හරි පශ්චාත්තාප වෙනවද? අනේ මේක වෙන්න බුදුහාමුදුරුවොත් එක්ක සවැත් නුවර ජේතවනාරාමයේ අපි ඉන්න ඕනේ. දැන් කාලේ මේක කරන්න බෑ කියලා නැත්නම් බුද්ධ ආගම පිලුණු වෙලා තියෙනවා ධර්මයේ පිලුණු වෙලා තියෙනවා ගතිය. ධර්මයේ කුල්ලෝ ගහලා තියෙන ගතියක්. එහෙම කරන්න යන්න එපා සාප වෙනවා. මේ ධර්මයේ කිසිම අඩුවක් නැහැ කහ කාලා දෙකට කඩු වගේ ධර්මයේ තියෙනවා. අපේ මේ තියෙන මේ කුණු කැබිලිති වල තියෙන සද්ධාවත් ධර්මයේ තියෙන අශ්‍රද්ධාවත් නිසයි අපි විඳවන්නේ. එහෙම නැතු මේ භාවනාවට බාධාවක් ඇත්තේ නැහැ. නිසා භාවනා කරන්න කරන්න කරන්න මේ චේතෝ කීලය දෙවනි එක ධර්මයේ කෙරේ තියෙන අශ්‍රද්ධාව දුරු වෙන්න දුරු වෙන්න තමන්න තේරෙන පටන් අර ගන්නවා ධර්මෙමුත් පුදා පුදුමාකාර අනුග්‍රහයෙන්ද පටන් ගන්නවා. ඒක විශාල වශයෙන්ම තේරෙන වැඩිපුර සත්පුරුෂ සංසේවනයේ ලැබීමයි. සත්පුරුෂ සංසේවන ලැබෙන්න ලැබෙන්න ඇහෙන ඇහෙන බණක් සද්ධර්ම ශ්‍රවණයක් වඩපත් වෙන තමන්න තේිනවා මොකද්ද තමන් තුල බැටරිය charge වුණා වගේ මේ ධර්මයට යෙදෙන ගතිය එනකොට අර අසත්පුරුෂ සංසේවනය පුදුමාකාර විදිහට අයින් වෙනවා. ඉන්නම බෑ. ඒ දෙකට එකට ඉන්න බෑ. ඒ වගේ මේ බණ වාගේ අද තියෙන බයිලා જાති ගොඩක් තියෙනවානේ. ඉව අහන එකම පාපයක්. බන වාගේ තියෙන මේ බයිල අහන එකම පාපයක්. ඉතින් ඒක උඩ හිතනවා ඊට මීට වැඩිය හොඳයි පැත්තකට වෙලා නාහ ඉන්න එක. මේ වැඩකට ඇති බණක් අහනවා කියන එක. ඒ නිසා අපේ මේ තේරීම මේ ආනාපානමය ඉන්නේ වෙන එකක් නෙවෙයි කියලා තෝරනවා වගේ මේ ආතප්පමන්්වාය පදහනමන්්වාය සාතච්චමන්්වාය කියන විදිහට මේකට යෙදෙනකොට ඒක අහම්බෙකුත් තමයි. හැබැයි Tamanට තේරෙන්න පටන් ගන්නවා කවදාකවත් නැති විදිහට පොට පෑදෙන ගතිය. ඒක පන්දි ස්වාමීන් වහන්සේ කියන්නේ ඒක Tamanටමයි තේරෙන්නේ. කවුරක්වත් ඇවිල්ලා කියන්නේ Tamanට තේරෙනවා මට වෙනදාට වැඩිය පොට පෑදෙන ගතියක්. ඒකට අපි කියනවා හිතේ කසල අයින් වෙනවා. කහට අයින් වෙලා, චේතෝ කියලා අයින් වෙලා අපි ළඟ තියෙන උපකරණ ටික, තියෙන ප්‍රභාව තියෙන විභව ශක්තිය වෙන මොකටවත් නැතුව කවදාකවත් නැති විදිහට මේකට යොදන්න යෙදී ගත කරන්න හිතනවා ඒසේ හිතීම පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා ශිළු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා